නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යා වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි নমස්කාර නට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි අපි මේ ගෞතම බුද්ධ ශාසනයෙන් අපේ ජීවිතේට සල්ලි වලට උගත්කම් වලට ඉඩකඩම් වලට ලබා ගන්න බැරි ආරක්ෂාවක් මේ ගෞතම බුද්ධ ශාසනයෙන් අපිට ලබන්න පුළුවන් බව අපි ඉස්සල්ලාම තීරුම් ගන්න ඕනේ මොකද්ද පින්වත්නි අපට ලබන්න තියෙන ආරක්ෂාව? පළවෙනි ආරක්ෂාව තමයි හදිසියෙවත් අපේ ජීවිතේට මොන හරි වුණොත් එදැන් මේ රටේ තියෙන தත්ත්වේ මත මේ ජීවිත පැවැත්ම අවිශ්වාස නැද්ද? අවිශ්වාසයි. හදිසියෙවත් මොනවා හරි වුණොත් ඔබ හිතන්නේ මොකද්ද? අපි සුගතියේ යා යුතුද? දුගතියේ යා යුතුද? සුගතියේ යා යුතුයි. එහෙනම් ඒක අපි මරණයේ කටළඟ තියලා ඇති කරගන්න එකක් නෙවෙයි. මේ ජීවිතයේ තුල මේ වර්තමානයේ අපි ලබා ගත යුතු ආරක්ෂාවක්. ඒක මරුණාට පස්සේ ලැබෙන එකක් නෙවෙයි. මැරෙන්න ඉස්සර වෙලා අපි ලබා ගත යුතු ආරක්ෂාවක්. එහෙමනම් පින්වත්නි අපි මේ ජීවිතේ ගත කරද්දී අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මෙලව ගැනත් පරලොව ගැනත්. පරලොව ගැන කල්පනා කරපු නැති මෙලොව විතරක් හිත හිත හිටපු අය මැරිලා ගිහින් භූතිය වෙලා, පෙරේතිය වෙලා, සත්තු වෙලා, නිරේ ගිහින් ඉපදිලා ඉන්නවා. ඉතින් බොහෝ අය දුක් විඳිනවා. ඒ නිසා මේ ඒ මිනිස්යන්ගේ අසරණ වීම හරි පුදුමයි. ජීවත් වෙලා ඉඳෙද්දී එයා පරලොවක් ගැන හිතලා නැහැ. මම මැරුණොත් හදිසියෙවත් මට සුගතිය යන්න ඕනේ නේද කියන අදහස එයා ඉඳලා නැත්තම් ජීවත් වෙලා සිටිද්දී එතකොට හදිසියෙවත් එයා මරණයටපත් වුණොත් එයාගේ ලෝකෙ මොනවද තියෙන්නේ? එයාගේ ලෝකේ තියෙන්නේ ඉඩ කඩන් ටික, ගෙවල් දොරවල් ටික, නෝනා, එහෙම නැත්නම් මහත්තයා, ළමයි ටික මේවා තමයි එයාගේ ඔළුවේ ඒක අතහැරගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? එයා දුගතිය යන්න තියෙන අවස්ථාව වැඩි. දැන් බලන්න බුද්ධ කාලේ මිනිසුන්ගේ දැනුම කොච්චර හොඳට තිබ්බද කියලා අර නකුල මාතාගේ ස්වාමියා නකුල පිතා. එයා මරණාසන්න වුණා. එතකොට මේ උපාසකම්මා ඒ ස්වාමියා ළඟට ගිහින් කියනවා නකුල පිතාට කියනවා පින්වත් ස්වාමිය ඔබට මතකද බුදුරජාණන් වහන්සේ කියාපු ධර්මයේ මේ ස්වාමියාගෙන් අහනවා බිරිඳ ගිහින් බිරිඳ අහනවා ඔබට මතකද බුදුරජාණන් වහන්සේ කියාපු ධර්මයේ අපේක්ෂා තියාගෙන මැරෙන්න එපා කිව්වා. දැන් මේ බිරිඳ අවවාද කරනවා ස්වාමියාට. අපේක්ෂාවක් තියාගෙන මැරෙන්න එපා. ඔබේ හිතේ මොනවද තියෙන්නේ? මට පුංචි පසුතැවිල්ලක් තියෙනවා කිව්වා. මොකද්ද කියලා මම මලොත් ඔයාටයි මේ ළමයින්ට යන කලදසාව ගැන. නෑ නෑ නෑ ඒක හිතන්න එපා කිව්වා. මම මේ අතේ පයේ වීරියෙන් මං වෙහෙස මහන්සි වෙලා හම්බ කරන්නම්. මම මේ ළමයින්ට කන්න බොන්න දෙන්නම් අපේක්ෂා තියාගන්න එපා. අන්න ආදරණීය බිරිඳක්. තමන්ගේ ස්වාමියාට මොකද්ද කියන්නේ? බිරිඳ ගැන මේ මරණ මරණසන්න වෙලාවේ අපේක්ෂා තියාගන්න එපා කිව්වා. ළමයි ගැන අපේක්ෂා තියාගන්න එපා කිව්වා. අපේක්ෂා සහිතව මැරෙන්න එපා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළ නේද? ඊට පස්සේ කිව්වා ඔයා ඔයාට හිතේවි දැන් ඔයා නැති වුණාට පස්සේ මං සිල් රකින්න එකක් නෑ කියලා. නෑ නෑ. මම සිල් රකින්නවා කිව්ව තවත් හොඳට. දැන් මේ බිරිඳ කියනවා ස්වාමියාට. මම තවත් හොඳට සිල් රකින්නවා. ඊට පස්සේ ඔයා හිතාවි මට භාවනා කරගන්න බැරුව වෙයි කියලා. නෑ. මම මේ විදිහට මගේ බණ භාවනා කටයුතු මං කරගෙන යනවා. ඉතින් මේ විදිහට කරුණ කිව්වට පස්සේ මේ මේ සත්‍ය වචනේ බලෙන් මේ උපාසක මහත්තයා සනීප වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ උපාසක පින්වත ඔබට හොඳ පින්වන්ත බිරිඳක් හම්බෙලා ඉන්නවා නේද? අනේ ස්වාමිනී ඒක ඇත්ත කිව්වා. මගේ බිරිඳ මට මෙන්න මෙහෙම අවවාද කළේ. අද ඌ අහන්නවත් හම්බෙනවද අපිට? බැරි වෙලාවත් ස්වාමියා ලෙඩේ වැටිලා අසනීප වෙලා නම් ආයි සුගතිය යන්න දෙන්නේ මොකද කියන්නේ? ඔයාට දුක නැද්ද මාව දාලා මැරෙන්න? මේ ළමයි ඔයාට ඔයාට මොන හරි වුණොත් මේ ළමයිට යන කල්දසා මොකද්ද? අනේ දාලා යන්න එපෝ කියලා අඬනවා. එතකොට අර සුගතිය හිට පිටවගත්තු හිතත් වෙන අන්න බලන්න නූගත් බුද්ධිහීන දුර කල්පනා කරන්න බැරි පුද්ගලයන් විසින් මිනිස්යාව දුගතියට ඇදලා දාන තාලේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා මරණින් මත්තේ ඔන්න පිරීතික් වෙලා ඉන්නවා. ඇයි යන්න එපා කිව්වනේ? ඊට පස්සේ ගෙදරට එනවා. ඔන්න ගෙදර ආපස්සේ ගෙදර ප්‍රශ්න. රණ්ඩු දබර. අවුල්. ඔන්න බිරිඳ දැන් අර යන්න එපා කිය කිය ඇඬුවා. දැන් ඇවිල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දේවාල ගාන යනවනේ හරි කරදරයි අපිට. අපේ මහත්තයා ඇවිල්ලා. දැන් මේ කියන්නේ මේ වෙන දේවල් මම මේ බොරු හදලා කියනවා නෙමෙයි. සිද්ධ වෙන දේවල්. මේ ළඟදී ආවා මේ එහෙට මුණ ගැහුණා අපිට ඇවිල්ලා කියලා පළකුත් නැහැ මම මොනව කරන්නේ ඒවට 1983 තමයි මැරිලා තියෙන්නේ මල්ලි වහබේලා ඉතින් අක්කා ඇඬුවා මිනිහ බදාගෙන. ඇයි මල්ලි දාලා ගියේ? මල්ලි ඉදා ඉඳලා ළඟ. ඉදා ඉඳලා එයා ළඟ. ඇයි මල්ලි දාලා ගියේ කී කියන්ටුවා. අනේ මල්ලි යනවා නම් මාවත් අරන් පල්ලෝ කියලා කිව්වා. ඊට පස්සේ 1900 ඒ මල්ලි වැහිලා කියනවා අක්කට අක්කගේ කටින් දැන් කියනවා. කියන මේ මැරිලා සුමාන දෙකෙන් අක්ක ළඟට ආවා. එදා ඉඳලා අද දක්වා අකලකින් හෙල්ලෙන්නේ නැහැ. මල පිරිතිය. දැන් ඔය මල්ලිට අක්කට වැහෙනවා. ගාලා යන්න බෑ කියනවා. අක්කා කිව්වලු එන්න කියලා. යන්න එපා කිව්වලු. ඕම් මලමිනි බදාගෙන අඬන අයගේ ඉරණම්. ඒ මොකද හේතුව මේ? ජීවිතය ගැන අවබෝධයක් නැහැ. මේ මොකද්ද උනේ? දන්නේ නැහැ. තව සිද්ධියක් වුණා. අර කෝච්චියේ හැප්පුණානේ අර යාංගල් මොදේ බස් එකේ. හැපිච්ච වෙලාවේ කොළඹ වැඩට යන එක්කෙනෙක් ඒකෙදි මැරුණා. මැරුණේ ස්වාමියා. දැන් තුන් මාසෙ දානේ දුන්නා. දැන් ස්වාමියා වැහෙනවා බිරිඳට. බිරිඳ හොඳට ධර්ම ඉගෙන ගත්තු කෙනෙක්, භාවනා කරපු කෙනෙක්. දැන් එකක්වත් නැහැ. සුදු අඳින්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ බිරිඳට වැහෙනවා. වැහිලා ඉතින් මං ඇහුව මොකද්ද මේ? නෑ නෑ නෑ මෙයාට ඉතර වෙන්න දෙන්නේ නෑ කිව්වා. එයා ඒ බිරිඳට සිහිය තියනකොට අඬ හඬා වැටෙනවා. අනේ ස්වාමීනි මට හොඳට භාවනාව දියුණු වෙගෙන ආවා. මට හොඳට මෛත්‍රී සමාධිය තිබුණා. මට දැන් කිසිම දෙයක් නැහැ. මට මේ බණ භාවනා කරගන්න බෑ කියලා. එතකොට අර එයාගේ මහත්ය එයාගේ ඇඟට වැහෙනවා. වැහිලා කියනවා නෑ නෑ මෙයා මගේ බිරිඳ. මෙයා මං ඉතර වෙන්න දෙන්නේ නෑ. ඔන්න සසරේ හැටි. මෙයා ඉත මං කෝ එහෙම කරන්න එපා. දැන් ඔයා ඉන්නේ නරක තැන. ඕ මං නරක තැනක තමයි කියනවා. ඉතින් මං කිව්වා මනුස්ස ලෝකේ මනුස්ස ලෝකේ මං පින් කළේ නෑ කිව්වා. ඊරස මං බිරිඳ ඔව් මම මෙයාගේ පෞල් ජීවිතේ රැක ගන්න ඕන නිසා මෙයා භාවනා වලට යන්න ඕනේ කිව්වම ගෙනල්ලා ඇරලනවා කිව්වා. එතකොට මේ බිරිඳ සතුටෙන් තියන්න තමයි ඒක කළේ. ජීවිත ආબોධයකින් නෙමෙයි. ඊරස මං දැන් මොකද්ද? දැන් මං මෙයාව අතාරින්නේ නැහැ කිව්වා. මං කෝ ඒකාත්මිකනේ දැන් ওই බිරිඳ වෙලා හිටියා ආයෙතින් මේ ඕක අතහැරලා මෙයාට මේ බණ මං ඊට පස්සේ කිව්වා මං යෝජනාවක් කළා. මං කෝ එහෙනම් ওই දෙන්නම දෙවියන් අතරට යන්න. දැන් මෙයාත් මරුණාට පස්සේ දිව්‍යයන් අතරටයි. එහෙනම් මෙයාට උදව් කරන්න කිව්වා බිරිඳට උදව් කරන්න කිව්වා පින් කරගන්න. සීල් රකින්න උදව් කරන්න, භාවනා කරන්න උදව් කරන්න. එතකොට පින් රැස් කර කර ඔයාට පින් දෙයි. ඒතර පින් අනුමෝදන් කරන්න. නෑ නෑ කියනවා. මිනිස් ලෝකේ ධර්මය අල්ලපු නැති සතා පාරලෝදී ධර්මය අල්ලයිද? ඔන්න தත්තේ. එතකොට පරලෝදී ඇති වෙන අසරණකම මිනිස් ලෝකයට වඩා දරුණු එකක්. දුෂ්ටයි. ඒ කියන්නේ මිනිස් ලෝකෙදී සමහර විට යමක් එවලම පිළිගත්තේ නැතත් සමහර විට ටික දවසක් යා ඒක කල්පනා කරලා හරි තේරුම් ගන්න පුළුවනි. නමුත් පරලෝ ඒකත් නැහැ. ඉතින් අඬා ඇඬුව කඳුලෙන් ඊට පස්සේ ඒ ජීවිත ගෙවන්න. සිල් රකින්න දෙන්නේ භාවනා කරන්න දෙන්නේ තව එක්කෙනෙක් හම්බුණා ඒ අම්මයි ඒ ඒ තාත්තයි පුතයි දෙන්නම මැරිලා. පුතා මේ ওই JVP එකේ ඉඳලා මැරුම් කාපු පුතෙක්. ඊළඟට තාත්තා නිකන් වයසට ගිහලා තාත්තේ පෙරේතිය වෙලා පුතා මලයක් ආවෙලා. දෙන්නම වැහෙනවා නෝනට. නෝන හරිය වැදගත් රසාව කරන නෝන කෙනෙක්. ඉතින් ඒ නෝන මගේ ළඟට ආව දවසක්. නිකන් බලලා මට මුකුත් කරන්න තේරෙන්නේ නැහැ. නංගර අපි අර ධර්මයේ කියන නිසා ඇවිල්ලා මේක මට ඇවිල්ලා කිව්වා මම බැලුවම් පස්සේ මේ මගුල් ගේක වගේ ලස්සනට ඇඳලා ඇවිල්ලා හිටියා. මගුල් ගෙදර යන්න වගේ. මං අනේ ස්වාමීනි මේ බලන්න මං ඇඳන් ඉන්නේ ඇඳුම කිව්වා. මට ඕන උනේ මේ ඔබ වහන්සේ බලන්න ඉන්නේ කිව්වා. සුදු අඳින්න තහනම් කිව්වා. තාත්තයි පුතයි තාත්තා කිව්වේ එයාගේ මහත්තයා. නෑ මහත්තයා නෙමෙයි දුවගේ ඒ දුවගේ තාත්තා. තාත්තා පිරිතේ වෙලා ඇවිල්ලා දුවට කරදර කරනවා. පුතා මලයක් ආවිලා ඇවිල්ලා කරදර කරනවා. ඉතින් අඬ අඬ මට විස්තරي අනේ ස්වාමිනී මට පුදුම වැඩක් වෙලා තියෙන තහනම්. පේන්න එනවා. ඇවිල්ලා බය කරනවා. එතකොට මේ පරලෝ තියෙන මේ අනතුර ගැන අපි තොරතුරු දන්නේ අපිට මිනිස්සු ඇවිල්ලා එක එක ඒවා මේ සිද්ධි කියනවා. පිහිට බලාපොරොත්තු ඉතින් මට පිහිට කරන්නේ ධර්මයෙන් පිහිටක් මිසක් අනිත් පැත්තෙන් පිහිට කරන්න මට තේරෙන්නේ ඉතින් එහෙනම් අපි පරලොව ගිහිල්ලා දුගතියේ ඉපදිලා පිහිටක් හොයන එකද හරි දුගතිය යන්න කලින් පිහිටක් ඇති කරගෙන සුගතිය යන එකද හරි එකද හරි දෙකද හරි දෙවෙනි එක. ඉතින් මේ රැකවරණය අපි කවුරුත් ඇති කරගන්න ඕනේ. දැන් අපි කියමු මෙහෙම වෙනවා කියලා. දැන් ඔන්න අපි ධර්ම මාර්ගයක හැසිරෙන්නේ නැහැ. අපි කාටවත් වරදක් කරන්නේත් නැහැ. අපි පාඩුව අපි වත් පිටි වගා කරගෙන වත් පිටි බලාගෙන අපි ඉන්නවා. ඒතර එයාට හිතෙන්න පුළුවන් මෙහෙමයි. මම කාටවත් වරදක් කළේ නැහැ. මං කාගේවත් කාගේවත් දේවල් කඩා වඩාගෙන නැහැ. මට පුළුවන් හැටියට මං අතීපය මහන්සියෙන් හම්බ කරලා මම මේ ජීවත් වෙනවා. මං ඒ නිසා සුගතියයි. මේ යුගයේක හිතන්න එපා. අපි දුර්වල වෙනකොට අපි දුර්වල වෙන්නේ නිකන් නෙමෙයි. අපි කියමු දැන් ඔන්න අපි මනුස්ස ලෝකෙට ආවා කියලා. ඔන්න මනුස්ස ලෝකේ අපි මිනිස් පව කුසක දසමාසයක් ඉඳලා මනුස්ස ලෝකෙන් බිහි වෙලා ඊරොස් මව්පියන්ගේ උපකාරයෙන් අපි හැදිලා වැඩිලා අපි යම්කිසි මිනිස් ලෝකයේ තුල ඇහෙන් රූප බලලා කනින් ශබ්ද අහලා නාසයෙන් ආග්‍රහණය කළා, දිවෙන් රස විඳලා, කයෙන් පහස ලැබලා යම් සතුටක් විඳින්නේ නැද්ද? යම් කිසි සැපසහගත දේවල් අප උපයා ගන්න නැද්ද මිනිස් ලෝකේ? එතකොට ගෙවෙන්නේ අපේ පින. ගොඩක් අය දන්නේ ඒක. එතන මිනිස් ලෝකේ අපි වයසට යන්න යන්න මිනිස් ලෝකෙට ආපු පින ඉවර වෙනවා. එතන අපි මරණාසන්න වෙනකොට යම් කිසි සිදුරක් තියෙනවා. මොකක්ද පින ඉවර වෙච්ච. එතකොට අපි පින් රැස් කරගෙන නැත්තම් අර ඒ දුර්වල මොහොතේ අමනුෂ්‍යව අපිව අල්ලනවා. මරිච්ච ඥාතීන් බොහෝ අය ඉන්නවා. සමහරට මේ ජීවිතය ඥාතියක් නෙමෙයි. කලින් ජීවිතේ ඥාතිය ඉන්නවා. පෙරේත ලෝකේ ඇවිද ඇවිද ඉන්නකොට ඒ පෙරේතයට අහු වෙනවා මෙයාව. ආ මේ මගේ කලින් ජීවිතේ පුතා. මේ මගේ කලින් ජීවිතේ මහත්තයා. මේ මගේ කලින් ජීවිතේ අම්මා. මේ මගේ කලින් ජීවිතේ දුව. මේ මේ නෝනා කියලා මේ අපි දන්නන්නාඳුරන භූතයෝ මේ. ඕන් එයාට පේන්න එනවා. ඥාතීන්ගේ රූපෙන් පේන්න එනවා. ඊට පස්සේ මෙයා කියන කවුද දන්නේ මට අඬ ගහනවා. අහලා නැද්ද ඔවා? කවුද දන්නේ මට පේන්න එනවා. මගේ වටේ කවුද කැරකෙනවා. ඔන්න මරණාසන්න වෙනකොට කියනවා. මේ අර පින ඉවිරි වෙලා මෙයාව එක්කගෙන යන්න ඔය එන්නේ. එතකොට ඊට වමන ආකාරයට මෙයාගේ කර්මය දුර්වල වෙලා නම් කර්මේ විපාකෙන් තමයි උපත කරා යන්නේ. දැන් යාට සුගතිය උපදින්න නම් එයාට තියෙන්න ඕනේ හොඳට තිසරණේ පිහිටලා. එයාට තියෙන්න ඕනේ හොඳට පංචශීලයේ. එයා හොඳට වඩපු ಗುಣ තියෙන්න ඕනේ. දැන් මේවා එකක්වත් එයා චේතනා පාල කරලා විශේෂ වශයෙන් කරලා නැත්තම් එයාට දුර්වල වෙච්ච වෙලාවට අර අමනුෂ්‍යයෝ එක එක විදිහ අමනුෂ්‍යයෝ ඉන්නවා. මේ අමනුෂ්‍යයෝ මෙයාව අල්ලනවා. අල්ලලා සමහර විට භූතයෝ කොටට ගෙනියනවා. ඒතර කාලයක් යා හේදලා සමහර ඉතින් චුත වෙලා යා තිරිසන් අපායට යනවා. කර්මානුරූප වෙන්නේ මේ. එහෙම නැත්නම් යා නිරේ යනවා. එතකොට එහෙම අනතුරක් තියෙන බව අපි දන්නවාද? අපිට දැනගන්න විදියක් නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදාarලා කවුරු හරි කිව්වොත් මිසක් නැත්තම් ඔයවා කියන්න කවුරුවත් හැම තිස්සෙම ඇත්ත වහලා තියෙන. ඇත්ත වහලා නිසා කියන්න කෙනෙක් නැහැ. අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ලක් වුණාට පස්සේ බේරෙන්න බෑ. බේරෙන්න බෑ. පියාට කුසල් වඩලා නැත්තම් එයා දුගතිය යනවා. එහෙනම් පින්වත්නි කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ නෑ නෑ මට එහෙම වෙන එකක් නෑ මං හත් දවසින් දාහන දිනවනේ මම මරුණාට පස්සේ පුදු මාසේ සමහරට පින් ගන්නවා වෙන වෙන අය. සමහරට Tamanට පින් ගන්න වෙන්නේ නෑ. එහෙමයි මේවා වෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ අනතුරු තියෙනවා. නිරයට ගියොත් කොහෙත්ම බේරෙන්න බෑ. ඉතින් අර මේ මැරිච්ච මල්ලිගෙන් මං කිව්වර මේ අක්කා ගාව මල්ලි නැවතලා හිටියා කියලා. ඊට පස්සේ ඒ මේ ඒ මල්ලි වහබීලා මැරිලා තියෙනවා. මල්ලි මැරිලා මාස 9කින් තාත්තත් මැරිලා. තාත්තා මැරුණේ වහබීලා. ඉතින් මං ඇහුවා තාත්තා වහබීලා මොකුයි මැරුණේ? මමයි කිව්වා තාත්තට හිතට අදහස දුන්නේ වහබීපන් කියලා. අපි හිතන්නේ නැති ප්‍රශ්න මේ. අර දැන් මැරිච්ච භූතයා කියනවා වහබිපන් කියන අදහස තාත්තගේ හිතට දැයි මං කිව්වා. මං දැන් තාත්තා කොහෙද ඉන්නේ? තාත්තා නිරේ කිව්වා. අඬනවා දැන් කී කී තාත්තා නිරේ කිව්වා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් ඊළඟට මේ අක්කා මරන්න එක මං හදන්නේ. ඒ කොහොමද කියලා. අක්කගේ මහත්තයර පිහියේ පෙන්නලා හිතට දෙනවලු පිහියෙන් යනපන් කියලා. ඔන්න බලන්න මේ හැටි. ඒකට බලන්න මේ මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ ගැටලු පිටිපස්සේ අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා අපි දන්නවද? අපිට පේන්නේ නැහෙනි. මිනිස්සුන්ගේ ගැටලු පිටිපස්සේ ඉන්නවා අමනුෂ්‍යයෝ. අපිට පේන්නේ එතකොට මේකෙන් ඒක ඒ සිද්ධිය ඇහුවන් පස්සේ හරීම මේ සංවේගයක් හටගත්තා. අනේ මෙහෙම සසරකද මේ අපිට ඉපදීපදී මෙරි මෙරි මේ යන්න වෙලා තියෙන. අපි වෙනම මනෝලෝකෙක ඉන්න හදනවා නෑ නෑ නෑ මනුස්ස ලෝකියන් ආයේ මේක මේ අපි ඉඳගෙන යන්න පුළුවන් කියලා අපි වෙනම ඉන්න හදනවා. නමුත් යථාර්ථය ඊට ආත්පසින්ම වෙනස් ආකාරයට සිද්ධ වෙන්නේ. වෙනස් ආකාරයට සිද්ධ වෙන්නේ. දැන් අපි කියමු දැන් එතකොට මෙතන මෙතන දැන් ඔය කියනකොට අනතුරක් නැද්ද? අනතුරක් තියෙනවා. මේකෙන් මේ අනතුරෙන් ගැලවෙන්න අපිට ආරක්ෂා දෙකක් ඕනේ. ආරක්ෂා කීයක් ඕනේද? එකක් තමයි මේ ධර්මයෙන් ඇති කරගන්න ආරක්ෂාව. ඒක නැතුව අනිත්‍ය ආරක්ෂාව ගන්න බෑ. ධර්මයෙන් ආරක්ෂාව ඇති කරගන්නේ මෙහෙමයි. එයාට තියෙන්න ඕනේ අවබෝධයේම බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනේ. ඊළඟට අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න ඕනේ. අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ රහතන් වහන්සේලා සරණ යන්න ඕනේ. එතකොට ඔන්න එයාට තියෙනවා තුන් සරණ. එතකොට මේක තමයි පින්වල අග්‍රපින. දැන් යම්කිසි කෙනෙක් බුදු ගුණ හිත හිතා සරණ යනවා නම් එතකොට චේතනා පහල කර කරනේ දෙක කරන්නේ. එතකොට යාගේ හිතේ වැටි වෙන්නේ පුණ්‍ය සිටිවිලි. දැන් අපි ගත්තොත් ඔන්න දැන් අපි දැන් මොහොතකට කලින් ඔන්න රුවන් එලිසෑයි සිහි කරගෙන වැන්දා. ඒ වඳින වෙලාවට හිතට ආයේ මොකද්ද? සතුටක් නෙමෙයිද? සතුටක්. ඒක එතකොට හිතට මැවිලා පෙවුන්නේ නැද්ද රුවන් එලිසෑයි? පෙවුනා. එතකොට බලන්න මේ වෙලාවට පිං රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සීකරන වෙලාවට ඒ විදිහට පින් රැස් වෙනවා. අපි ද්වේෂ සහගත මිනිස්සෙක් අපිට ගහපු, අනුදුරු කරපු, හිංසා කරපු කෙනෙක් ගැන හිතනවා කියමු. අපි කියමු අප්පුහාම කියලා මිනිස්සෙක් ඉන්නවා. එයා දැන් ඔන්න ඔබට කරදර කළා, ගහලා බැනලා. දැන් ඔක මතක් වුණා අප්පුහාම මට මෙහෙම කළා, මෙහෙම කළා, මෙහෙම කළා. එතකොට හිත සංසිඳෙනවද? නෑනේ. ලී රත් වෙලා, පපු පපුවේ ගෑස්ම වැඩි වෙලා ඇස් රතු වෙලා දාන්න බලන්න එතන අකුසලයේ ඉපදුනා. දැන් ඒක හිතසුව පිණිස පවතින්නේ නෑ. මෙතන කුසලයි. එතකොට මේ ඇයි මේ අමනුස්ස බලපෑම් වලදී මිනිස්සුන්ගේ ගෙවල් වල හඬු සරුවල් වැඩි, අවුල් වැඩි මොකද? අමනුස්සය සංසිඳෙන්න දෙන්නේ නෑ. අමනුස්සය මිනිස්සුන්ගේ දේශي අනුභව කරනවා. මිනිස්සුන්ගේ කෙලෙස් අනුභව කරලා කෙලෙස් වලින් ජීවත් වෙනවා. ඒකෙන් ඒක වෙන්නේ. එතකොට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන එක්කෙනාට ඉස්සල්ලාම ආරක්ෂාව ඇති කරගන්න ඕනේ මොකෙන්ද? තුන් සරණෙන්. ඉස්සලම ඒකටයි සරණ කියලා කියන්නේ. දැන් බලන්න සරණේ හරියට පිහිටියොත් එයා සතර අපාය වැටෙන්නේ නැහැ. එහෙනම් එයාට සරණක් ආරක්ෂාවක් පිළිසරණක් තියෙනවා. ඒක සරණ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ ඒකයි. ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ ඒකයි. ශ්‍රාවක සංඝයා සරණ යනවා කියලා කියන්නේ ඒකයි. ඒ ආරක්ෂාව තියෙනවා. එහෙම සරණ ඇති කරගත්තු එක්කෙනා ඊට පස්සේ සීලය දැන් සීලය හැටියට තියෙන්නේ මොකද්ද සීලය? ඔබේ සීලය මොකද්ද? පංච සීලනේ. පංච සීලය ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ. එතකොට ඔබ මනුෂ්‍ය ඝාතන වලට සත්ව ඝාතන වලට හවුල් වෙන්නේ නැත්තම් සොරකම් වලට හවුල් වෙන්නේ නැත්තම් වැරදි කාම සේවනයට හවුල් වෙන්නේ නැත්තම් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට හවුල් වෙන්නේ නැත්තම් බොරු කින් කේලම් වලට හවුල් වෙන්නේ නැත්තම් ඔබට සීලයක් තියෙනවා. එතකොට ඔබට තිසරණයක් තියෙනවා. සීලෙකුත් තියෙනවා. තිසරණේ සීලේ පිළිටලා ඊට පස්සේ ඔබ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕනේ. බුදු ගුණ සිහි කර කර වන්දනා කරන්න ඕනේ. තුනුරුවන් වන්දනා කරන්න ඕනේ. පිරිත් කියන්න ඕනේ. බණ භාවනා කරන්න ඕනේ. මෙහෙම කරනකොට මොකද වෙන්නේ? තව ඥාතියින් ඉන්නවා අපේ සංසාරේ. දැන් ඔබට දැන් ආරක්ෂාවක් දැන් තියෙනවනේ එතකොට. තව ඥාතියින් ඉන්නවා අපිත් එක්ක එකට මහාන දම් පුරපු, ඔබත් එක්ක එකට මහාන වෙලා හිටපු සංසාරේ අය. දැන් ඔබ මේ ජීවිතේ ගිහි වුණාට හැම ආත්මෙම ගිහින් නෙමෙයි. මහාන වෙච්ච අවස්ථා තියෙනවා සංසාරේ. ධර්ම මාර්ගේ දියුණු කරපු අවස්ථාවල් තියෙන යම් ප්‍රමාණවලට. ඒතර ඒගොල්ලෝ ඉන්නවා සමහර අවස්ථාවලදී දෙවි දෙවිවරු අතර. එක්ක ඔබේ මව්වරු, පියවරු, ඥාතීන් එන්නේ. දැන් ඔබ මෙහි පින් රැස් කරනකොට මොකද වෙන්නේ? අර ඇත්තන්ට ඔබව පේනවා. ඒක මේ වගේ එකක්. දැන් අපි කියමු ඔබ කාටවත් වරදක් කරන්නේ ඔබ කාටවත් වරදක් නොකර ඔබේ පාඩුවේ ඔබ හොඳට බණ භාවනා කරගෙන වැඳි පුරුදු කරගෙන සාන්තව ඉන්නවා. උඩහා ගෙදර තව මිනිසෙක් ඉන්නවා ඔබත් එක්ක කතාබස් කරන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සුන්ට පේනවා ඔබ වන්දනා කරනවා ඔබ භාවනා කරනවා ඔය පාඩු ඉන්නවා පේනවා. ඒ මිනිස්සුගේ හිතේ තියෙනවා පැහැදීමක්. කතා බතා වලට එන්නේ නැහැ පැහැදීමක් තියෙනවා. දවසක් ඔබට කවුරු හරි අනතුරක් කරන්න යනවා. එක්ක ඔබට අනතුරක් වෙන්න යනකට අර මිනිස්සයා ඒක දකිනවා. දැක්ක ගමන් ඒ මනුස්සයා හිතන මේ මේ යහපත් මිනිසෙක් නෙමේ. මම දන්නවනේ මෙයා. කාලතිස්සේ මම මේ අඳුරනේ මෙයා කිසි වරදක් කරපු නැති කෙනෙක්. මම බේර ගන්න ඕනේ කියලා ඒ මිනිස්සේ බේරන්න දෙන්නේ නැද්ද? අහක ඉන්න මිනිස්සු ඇවිල්ලා උදව් කරන්නේ නැද්ද? අන්න ඒ වගේ එකක් සිද්ධ වෙනවා. අපි හොඳට ධර්ම මාර්ගය දියුණු කරගෙන යනකොට පින් පින් ගන්න කැමති අපේ ජීවිතය ගැන පැහැදිච්ච දෙවිවරු නිතර බලනවා. ඒකට කියන්නේ ඉෂ්ට දේවතාව කියලා. එතකොට මොකද වෙන්නේ අර ඉෂ්ට දේවතාව අර අමනුෂ්‍ය බලවේග වලට එන්න ඉර දෙන්නේ නැහැ. ඔබට කර්ම විපාකයක් ඇවිල්ලා නම් කරන්න දෙයක් නැහැ. ඉෂ්ට දේවතාවුන්ට කරන්න දෙයක්වත් නැහැ. කර්ම විපාකයක් නැත්තම් අර අමනුස්ස බලවේගවලට ඉඩ දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔන්න කවු සමහරු කියනවා මෙහෙම අනේ මං හොඳ ලස්සනට භාවනා කරගෙන හරි මල් සූද ආවා කියනවා. පිච්ච මල් සූඳ දැනුණා කියනවා. මට හරි සිතට ප්‍රීතියක් දැනුණා කියනවා. මට ආරක්ෂාවක් තියෙනවා කියලා තේරෙනවා කියනවා. එහෙම කියනයි නැද්ද? අර ඉෂ්ට දේවතාවුරුන්ගේ ලැබෙන උපකාරය. එහෙම ඉෂ්ට දේවතාවරු උදව් කළේ නැත්තම් මේක මාර්ගේ යන්න බෑ. කරදර කරනවා. එතකොට මේ වගේ ධර්ම මාර්ගයේ පුරුදු කරගෙන මම මම ඔබට හොඳ සාක්කියක් කියන්න. මට මතකයි මම මේ ඉරත්නි මීට අවුරුදු 15කට 20කට කලින් මං ඔය ඉරත්නි සුනන්දාරාම පන්සලට ගිහිල්ලා එතන හිටිය හාමුදුරු කෙනෙක් ලංකානන්ද හාමුදුරු කියලා උන්වහන්සේගෙන් මං සාමණේර කාලේ මං සිල් සමාදන් වෙලා මම තනියම අවාරේ මේ වගේ කාලේ මම යනවා සිරිපාදේ. යනකොට ඉතින් මේ මොන හරි බත් මුලක් හදා ගන්නවා උදේට පාන්දරේ. දැන් මේ වගේ නෙමෙයි අහස කළු කරලා මේ වැහෙන්න දුම මීදුම බානවා. මම පහනක් පත්තු කරලා කර්ණිමෙත සූත්‍රය කියලා මේ සුමන සමන් දෙවියන්ට පින් දෙනවා අනේ දෙවියනි මට කරදරයක් වෙන්න දෙන්න එපා. මට මේ මාර්ගය යන්න කියලා. කිසි කරදරයක් නැතුව මම තනියම යනවා. කාන්ත මුදුනටම. ගිහිල්ලා දවස් දෙකේ ඉඳලා තනියම බහිනවා. කරදරයක් වෙන්නේ නැහැ. මොකද ඒ ඉෂ්ට දේවතාවෝ උදව් කරනවා. ඒකෙන් තමයි ඒක වෙන්නේ. ඉෂ්ට දේවතාවරුන් උදව් නැතුව කරන්න බෑ. එතකොට පින්වත්නි මේක ගැන අපිට තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. එතකොට දැන් ඊබඳු ආකාරයට ධර්මයේ පුරුදු කරන කෙනෙක් ඔන්න හදිසිය මරණාසන්න වුණා. එතකොට අර ඉෂ්ට දේවතාවා හැමතිස්සෙම යාගේ අරමුණට අර පහත් භූතය ඇවිල්ලා බාධා කරන්න ඉඩ දෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර පහත් භූතයන්ව පන්නනවා. ධර්මයේ රැකවරණේ සලස්වා ගන්න ඉඩ දෙනවා. එතකොට යා මරණින් මත්තේ සුගතිය යනවා. ඇයි අරමුණ වෙනස් කරන්න කවුරුත් නැන්නේ? තමන්ගේ පාඩිය හොඳට 100 පිටුවාගෙන බුදු ගුණ හරි සීකර කර යන්න පුළුවන් දෙවියන් අතරට. එතන මේ වගේ රැකවරණයක් ඔබ හිතන්නේ අපිට අවශ්‍යද නැද්ද? ගොඩක් අය දන්නේ නැහැ එහෙම රැකවරණයක් අපිට උවමනයි කියලා. ගොඩක් අය හින්නේ රැකවරණයක් නැතුව. මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ රැකවරණයක් නැතුව. ඒ රැකවරණේ හදාගන්න මේ මේ ගොඩක් අය රැකවරණේ කියලා හිතාගෙන ඉන්නේ සල්ලි තමයි. ආදේශයක් වුණාම ඔන්න ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. කයක් හරි ගන්න. ඒක තමයි හිතන්නේ රැකවරණය කියලා. හැබැයි රැකවරණය ඒක නෙමෙයි. කොච්චර සල්ලි තිබුණත් අපි තුල පිං රැස් වෙලා නැත්තම් අපි පින අඳුනන්නේ නැත්තම් මරණයටපත් වුණාට පස්සේ ඕනතරම් දුගතිය යන්න පුළුවන්. ඔය බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම එක්කෙනෙක් හිටියා. මහා දන සිටුවර අපුත්තක සිටානෝ කියලා කියන අපුත්තක කියන්නේ ළමයි නෑ. බැඳා බැඳලා කාලයක් ගියා නෝනා නා කිව්නා මලක්. දැන් එතකොට සිටුතුමා පරම්පරාවක් නැහැ. දැන් සිටුතුමා නාකේ වුණා සිටුතුමාත් මල. ඒක දීපල ඔක්කොම අයිති වුණා රජ්ජුරුවන්ට. රජ්ජුරුව ඒ දීපල ඔක්කොම බලලා එන ගමන් බුදුරජාන් වහන්සේ හම්බ වෙන්න ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි සිටු සිටුවරේක් මැරුණා. ස්වාමීනි මේ මිනිස්සට මේ රත්තරන් විතරක් 80 කෝටියක රත්තරන් විතරක් කියලා. බුදුමැඩේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක නෙවෙයි. මේ මිනිස්යාට සල්ලි තිබ්බට කෑවේ කාඩි හොදි ඉබතුයි. හොඳට සල්ලි. ඇන්දි ගෝණි පඩංගු. හනරෙදි. ඊළඟට අස්ස කරත්ති තිබුණේ බාල මාර්ගයේ මේ මේ රෙදි වලින් තමයි අස්ස කරත්ති සරසලා තිබුණේ. හිටිය ආස්පයත් නකුටි. ඒක මුකුත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්ව රජතුමනි දැන් දන්නවද මේ ඔබ එයා කොහෙද කියලා? නෑ ස්වාමී. එයා නිරේ කිව්ව දැන්. ඒ කොහොමද කියලා? එතන කිව්ව ඒ පුද්ගලයා මීට ආත්මභාව ගානකට කලින් පසී බුදුරජාණන් වහන්සේ නමකට දානි දුන්නා. හැබැයි දාන දීලා සතුටු වුණේ නෑ. පස්සෙත් පසුතැවුණා අනේ මම මේ දානයක් දුන්න අපරාධේ. මිනිහෙකුට දුන්නා නම් මම වැඩක් පලක් කරගන්නවා. ඒ නිසා එයාට උපනුපන් ආත්මවල ලැබෙනවා ධනෙ ලැබෙනවා. භවභෝග ලැබෙනවා. නමුත් අනුභව කරන්න හිත දෙන්නේ ඊට පස්සේ කෝ ඔය අතරේ ඔය මිනිසයා මේ ආයේ මනුස්ස ජීවිතයක් ලැබුවා. ওই ඉඩකඩම් පරිහිලාවකට යාගේ මේ බෑන කෙනෙක් මරලා එකපාරක් යා නිරේ ගියා. නිරේ ඉඳලා ඇවිල්ලා දැන් ආයේ මනුස්ස ජීවිතය හම්බුණා මේ පින් කරගත්තේ නැහැ පින් ඔක්කොම ඉවරුණා ආයේ නිරේ ගිහිල්ලා අපි ඉතුරු කර්මයක් තිබුණා ඒ ටික විදවන්න ආයෙ නිරේකියා කිව්වා. එතකොට බලන්න බුදු කෙනෙක් පහළ වෙලා ඉඳෙද්දී සවැත් නුවරම සිටුවරු වෙලා හිටියා පින් නොකර. එහෙනම් බුදු කෙනෙක් පෙවුණා කියලා අර මිනිහා වෙනස් වෙලාද? නෑනේ. රහතන් වහන්සලා ඒ පාරේ වැඩියා කියලා අර පුද්ගලයා වෙනස් වුණේ නෑ. සවැත් නුවරම ලියත් හිටියා. තේනම් අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ ආරක්ෂාව සපයා ගැනීම කියන එක අපි සෑහෙන්න නුවණ පාවිච්චි කරලා හොඳට මොලේ පාවිච්චි කරලා හොඳට කල්පනා කරලා අපි කරගත යුතු එකක්. ඒක මේ අපිට මේ හැඟීම් බරව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හොඳට නුවණින් කල්පනා කරලා කරන්න ඕනේ. අපි හැම කෙනෙකුටම අපේ හිතේ තියෙනවා නම් මම දුගතියන්නේ නැහැ. මට සුගතිය යන්න ඕනේ. අන්න ඒක හොඳ චේතනාවක්. ඇයි ඒ චේතනාවේ තියෙන එක්කෙනා පවට බයයි. මට චතුරාරි සත්‍ය අවබෝධ කරන්න පුළුවන් තැනකට යනවා. තවත් ඉස්සරහට ගියා කලින් කිව්වේ කොහොමද මම සුගතිය යන්න ඕනේ. දැන් ඊළඟට එන්නේ කොහොමද? මම සුගතියට යන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පුළුවන් විදියට. දැන් මේ මොහොතකට කලින් අම්මා කෙනෙක් මට ඇවිල්ලා වැඳලා කියනවා අනේ ස්වාමීනි මම පතන්නේ උපුණු පන්නාත්මේ බෞද්ධ පවුලක උපදින්න. අංකෝ එපා. පතන්න කිව්වා ඉක්මනටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. බලන්න මේ පැතිල්ල අපි ඒ කියන්නේ ඒ පතනවා කියන්නේ පැතීමේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ මම පතනවා කියන එකෙන් අදහස් කළේ අපි අරමුණු අපි කොහෙද යන්න ඕනේ අපි මොකද්ද කරන්න ඕනේ කියන ගැන අපිට තියෙන වැටහීම. ඒක පැහැදිලිව තියෙන්න ඕනේ. එතකොට මෙයාට තියෙන අදහසක් මට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ. මේ අදහස තියෙන කෙනා ඊට උවමනා කරන අඩු වැඩි හදාගන්නේ නැද්ද? දැන් අපි කියමු කෙනෙක් හිතනවා මම ඉඩමක් ගන්න ඕනේ. දැන් සල්ලි තියනවා. ඉඩමක් ගන්න ඕනේ කියලා කල්පනා කරන එක ඉඩමක් හොයන්නේ නැද්ද? ඉඩමක් හොඳ ඉඩම ගත්තා. දැන් ඊට පස්සේ ආ හිතන මට ගෙයක් හදාගන්න ඕනේ. දැන් එයා ගෙදර ගෙදරට plan එකක් හදාගන්නේ නැද්ද? ඊට පස්සේ ටික ටික එයා ගල් ගෙනත් දානවා, වැලි ගෙනත් දානවා. මෙහෙම ගේ හදාගන්න ලෑස්ති වෙන්නේ නැද්ද? මේ විදිහ තමයි. මම චතුරාර්ය සත්‍ය මේ බුද්ධ ශාසනය අවබෝධ කරගන්න ඕනේ. ඒ අදහසට ආපු එක්කෙනා කල්පනා කරනවා මම කොහොමද ඒක කරගන්නේ? අන්න ඒක කරගන්න විදිය තමයි දැන් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන එක්කෙනා ඉස්සලම ඔන්න බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සීකර කර හිත පහදවා ගන්න ඕනේ. ඒකට මොකද්ද කියන්නේ? බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේ ගැන හිත හිත සිත පහදවා ගැනීම බුද්ධානුස්සති. ධර්මයේ ගැන හිත හිත හිත පහදවා ගැනීම ධම්මානුස්සති. රහතන් වහන්සේලා ගැන සිත සිතා හිත පහදවා ගැනීම සංඝානුස්සතිය. තමන්ගේ සීලය ගැන හිත හිතා හිත පහදවා ගැනීම සීලානුස්සතිය. තමන්ට දන් දෙන්න පුළුවන්කම ගැන හිත හිතා සිත පහදවා ගැනීම ඡාගානුස්සතිය. ඊළඟට දෙවියන් තුල තියෙන ಗುಣ තමන් තුල තියෙනවා කියලා හිත හිතා සිත පහදවා ගැනීම දේවතානුස්සතිය. දේවානුස්සති නෙමෙයි දේවතානුස්සති. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේවතානුස්සති වඩන්නේ මෙහිමයි. දැන් ওই දිව්‍ය ලෝක තියෙනවනේ. චාතුම් මහරාජික, තාවතින්ස, යාම, තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරোহিত, මහා බ්‍රහ්ම ඊළඟට පරිත්තාබ අප්පමානාබ ආවස්සර පරිත්තිසුබ අප්පමානසුභ ආදී දිව්‍ය ලෝක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රාවකයෝ හැටියට අපිට හිතන්න කියලා මෙහෙම. මේ දෙවියන් අතරට ගියේ මනුස්ස ලෝකේ කරුණු පහක් දිනු කරපු අය. කරුණු කීයක්ද? කරුණු පහක් දිනු කරපු ඒ පහ තමයි ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා මේ පහ මනුස්ස ලෝකේ දිනු කරලා මරණින් මත්යා කොහෙද ගියේ? චාතු මහරජකේ. එහෙම නැත්නම් තාවතින්සේ. එහෙම නැත්නම් යාමේ. තුසිතේ. දිව ලෝකවල ගියා. එහෙමනම් මේ දෙවියන් තුල තියෙනවා ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. දෙවියන් තුල තියෙන ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා මා තුල තියෙනවා. මා තුල තියෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දෙවියන් තුල තියෙනවා කියලා නුවණින් මෙනෙහි කර කර සතුටු වෙන එකට තමයි දේවතානුස්සති කියලා කියන්නේ. අන්න එහෙම කෙනා දැන් ඉස්ත්‍රි දේවතාවුරියට ලඟ වෙන්නේ නැද්ද? අන්‍යා මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. එතකොට මරණින් මත්තේ දෙවියන් අතර උපන්නාම එයාට සැපක් ලැබෙනවාද නැද්ද? ඔව් මනුස්ස ලෝකේ එච්චර සැපක් නැහැ කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මිනිස් ලෝ මනුස්ස ලෝකේ එහෙම ලොකු සැපක් නැහැ කියලා. අපිට පේන්නේ මනුස්ස ලෝකේ සැපනේ. අපිට මනුස්ස ලෝකේ මේ ලස්සනට ගයක් හදාගෙන ඉන්නකොට ඔය ලස්සන ඇඳුමක් ඇඳන් යනකොට ඔය තහඩු පොලිස් කරපු වාහනයක යනකොට හිතෙන්නේ මොකද්ද? හා මෙයා මේ සැපක් විඳිනවා. ඒ හෝටලයක හොඳට කනකොට හිතන ආ සැපක් විඳිනවා. මේ සැප මොකද්ද කියලා අහනවා මනුස්ස ලෝකේ. සැපද කියලා අහන මිනිස්සු අතර තියෙන්නේ. දිව ලෝකේ තුරු උසස් සැපක් තියෙනවා. සැප සැප කැමති මිනිසියෙකුට සැප ලැබීම වරදක්ද? ඒ සැප ලැබෙන්නේ Tamanගේ පිනෙන් නම්. Tamanගේ පිනට පහළ වෙන සැපයක් නම් ඒක නරක දෙයක්ද? නෑ. එයා ඒ දෙවියා මේ සැප විඳින්නේ පුතඥයෙක් හැටියටද නැත්නම් සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් යුක්තවද? ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවේ යුක්තව. ඒතර යාට ශ්‍රද්ධා ඒ දෙවියන්ට තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාවක්. ඒ දෙවියන්ට තියෙනවා නම් සීලයක්. ඒ දෙවියන්ට තියෙනවා නම් දහම් දැනුමක්. ඒ දෙවියන්ට ත්‍යාගයක් තියෙනවා නම් ප්‍රඥාවක් තියෙනවා නම් මේ දෙවියා ඒ සැපයට මුලා වෙයිද? తాවකාලිකව තමයි මුලා වෙන්නේ. ඇයි හේතුව? හැම පොයේ දවසටම ඒ දිව්‍ය ලෝකවල දිව්‍ය සභා රැස් වෙනවා. මම මේ කියන්නේ බුද්ධ දේශනාවල තියෙන ඒවා. එතකොට මේ දිව්‍ය ස්වභාවයේ උසස් දිව්‍ය ලෝකවල දෙවිවරු අර දිව්‍ය දෙවිවරුන්ට උගන්වනවා මොකද්ද? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන වඩන්න ඕන හැටි උගන්වනවා. මේ දිව්‍යවරු ඉගෙන ගන්නකොට දැන් එයා මනුස්ස ලෝකෙ පුරුදු කරපුවානේ. මනුස්ස ලෝක සීලේ පුරුදු කළා, භාවනාව පුරුදු කළා, බුදු ගුණ මානසිකාරය කළා. මේ දෙවියාට කොහොම දේවල් ටික මතක් වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ අර දිව්‍ය කාමයට තියෙන ඇල්ම නැතු වෙලා ගිහිල්ලා හිත භාවනාවට වැටෙනවා. මේක බුද්ධ දේශනාවේ සූත්‍ර කීපයක තියෙනවා. සංකාරුප්පති සූත්‍රය කියලා එකක තියෙනවා. සෝතානුගත කියන සූත්‍රය තියෙනවා. ඒ නිසා ඒ ඒ අවස්ථාව, ඒ හැකියාව, ඒ ඒ ලාභය මිනිස්යාට නෑ වර්තමානයේ. මිනිස්යාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා එක්කෙනෙක් කිව්වොත් 10 දෙනෙක් වට වෙලා කියනවා එපා කියලා. එහෙම එකක් නැහැ. එක්කෙනෙක් කිව්වොත් මේ චතුරාර්ය සත්‍ය 10 දෙනෙක් කියන බෑ කියලා. දිවිල් දිව්‍යන්ට ධර්මය අවබෝධ කරන්න බෑ කියලා කිව්වනේ මිනිස්සු. මම බුද්ධ දේශනා කියවන කාලේ මම පුදුමයටපත් වුණා. මමත් ඉස්සර විශ්වාස කළා මුලින්ම. මුලින්ම මාත් එක්කත් කියලා තියෙනවා. ඒ වාසික ස්වාමීන් වහන්සලා කියලා තියෙනවා. සීයලා ආචිලා කියලා තියෙනවා. දිව්‍යන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා. මම මේ බුද්ධ දේශනා කියවලා මම පුදුමයටපත් වුණා මේ මිනිස්සුන්ට ඔක්කොටම තියෙන්නේ නරපණුවන්ගේ මත. බුදුරජාන් වහන්සේගේ ධර්මයක් දන්නේ නැහැ. අහලත් නැහැ. එතකොට මේ දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව දන්නේත් නැහැ. එතකොට අර වගේ දෙවි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න ලැබුණොත් මොකද වෙන්නේ? එයා ඒ දිවි ලෝකයේ තුල මාර්ගඵලලාභී දෙවියෙක් බවට පත් වෙනවා. මොන මාර්ගෙදී? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට යාට ආයි මිනිස් ලෝකෙට එන්න ඕන කමක් නැහැ. ආයි මිනිස් ලෝකෙට එන්න අවශ්‍යත කමක් නැහැ. එතකොට මේ දිව්‍ය ලෝකෙම යා සමහරට මේ දිව්‍ය ලෝකෙම පිරිනවම් පානවා. එක්ක ඇතනින් බඹලෝ යනවා. බඹලෝ ගිහලා පිරිනවම් පානවා. එතකොට යාට තියෙනවද සතර අපායේ අනතුරක්. කල්පයන් ජීවත් වුණත් එතන සතර අපායේ අනතුරක් නැත්තම් එයාට ප්‍රශ්නයක් තියනවද? නැහැ නේ. මෙතන අවුරුදු 50ක් හිටියත් වැඩක් නැහැ සතර අපාය අනතුරු තියෙනවා ඉක්මනට නිවන් දකින්න කියන අදහස නෙමෙයි අපිට තියෙන්න ඕනේ අපිට තියෙන්න ඕනේ මේක වෙන්නේ කොහොමද කියන එක දැනගන්න එතකොට ඔන්න ආරක්ෂාව තියෙනවා ඉතින් මේ ආරක්ෂාවට උපකාරී වෙනවා ශ්‍රද්ධාව ඊළඟට උපකාරී වෙනවා සීලය ඊළඟට උපකාරී වෙනවා ශ්‍රුතය ධර්මඥානය ඔන්න ධර්මඥානයට උවමනා කොටස කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් දවසක් ඇහුවා ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්වාමීනි මේ සෝත සෝත කියනවා. මොකද සෝත කියන්නේ? සෝත කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයට සෝතාපන්න සෝතාපන්න කියනවා. මොකද මේ සෝතාපන්න කියන්නේ? සෝතාපන්න කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණි කෙනා. සෝතාපන්න කියන වචනේ තේරුම මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි කෙනා. ඒතර සෝවාන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන එක. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ කොහොමද? සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය ඇතිවීමෙන්. ආර්ය ශ්‍රාගික මාර්ගයට පැමිණෙන්නේ සම්මා දිට්ඨිය ඇතිවීමෙන්. මොකද සම්මා දිට්ඨිය කියන්නේ? දුක ගැන තියෙන අවබෝධය. දුක හට ගන්න ආකාරය ගැන තියෙන අවබෝධය. දුක නිරුද්ධ වීම ගැන තියෙන අවබෝධය. දුක නිරුද්ධ වෙන්නා වූ මාර්ගය කුමක්ද කියලා තියෙන අවබෝධය. මේක තමයි සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය ඇති වුණා නම් එයා සෝවාන්. ඒකුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගයේ මාර්ගාංගයට පැමුණුණා. එයාට මේ මාර්ගාංගය වඩන්න තියෙනවා ඊට පස්සේ. සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ අරහත්ත්වයේදී. සෝවාන් වීම කියන්නේ සම්මාදිට්ඨියේ මූලික අවස්ථාව. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට මෙතෙන්ට එන්න යාට උපකාරී වෙන්නේ මොකද්ද? යාගේ ප්‍රහාණය වෙන්න ඕන දෙයක්. මොකද්ද? සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකේ. බුදුරජාණන් වහන්සේ ගැන යාට සැකනම්. ධර්ම මාර්ගය ගැන යාට සැකනම්. රහතුන් ගැන යාට සැකනම්. පරලව ගමන ආවේ කොහොමද කියන එක ගැන යාට සැකනම්. අනාගතේ උපදින්නේ කොයි ආකාරයෙන්ද කියලා සැකනම් හේතුඵල ගැන සැකනම් එයාට ඕනම වෙලාවක එයා වෙන වෙන මාර්ගයකට අහු වෙන්න ඉඩ තියෙනවා. එතකොට සැකේ නැත්තම් එයාට ඒ ආරක්ෂාවක් තියෙනවා. සීලබ්බත පරමාසත් එයාට නැති වෙලා යනවා. ඒ කියන්නේ නොඑක් සීල වරොත් දැන් ඔය කියන්නේ සමහරු කියනවා මෛත්‍රී භාවනා කරෝල මාළු කනවා නම් මෛත්‍රී භාවනා වඩන්න බෑ කියනවා. ධර්ම මාර්ගය දිනු කරන්න. මේ ඔක්කොම මේ විකාර කතා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හරි හරි අවබෝධයක් නැතිකමටනේ. අවබෝධය තිබෙන ගියා දන්නවා මේ අවබෝධය ඇති කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මිසක් ආහාරයකින් නෙවෙයි කියලා. එතකොට සීල වෘත වලට අහුවෙන්නේ නැතුව විචිකිච්ඡාවට අහුවේ නැතුව සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සෝතාපන්න සූත්‍රය කියලා. ඒකේ තියෙනවා යම්කිසි කෙනෙක් ඇස අනිත්‍ය වශයෙන් නොනින් මෙනෙහි කරනවා නම් කන අනිත්‍ය වශයෙන් නොනින් මෙනෙහි කරනවා නම් අනිත්‍ය කියලා දන්නවා නම් නාසය අනිත්‍ය කියලා දන්නවා නම් නුවණින් මෙනෙහි කරනවා නම් දිව අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරනවා නම් ශරීරය අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරනවා නම් මනස අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරනවා නම් එතකොට එතන කීයක් තියෙනවද ඇස කන නාසය දිව ශරීරය මනස කීයද එතන 6යි මේ 6ට මොනවද කියන්නේ ආයතන 6 මොන ආයතන 6ද අභ්‍යන්තර ආයතන 6 මොනවද මෙහාට කියන්නේ? අභ්‍යන්තරය කියන්නේ තමා තුළ තියෙන ඇතුලේ තියෙන. අභ්‍යන්තර කියන්නේ ඇතුලේ. ඇතුලේ තියෙන හය. ආයතන හය. තමා තුළ තියෙන ආයතන හය තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. එතන මේ ආයතන හයට සම්බන්ධ වෙනවා බාහිර ආයතන හයක්. ඒ තමයි රූප ඇහැට සම්බන්ධ වෙනවා රූප කනට සම්බන්ධ වෙනවා ශබ්ද නාසයට සම්බන්ධ වෙනවා ගන්ධ සුවඳ දිවට සම්බන්ධ වෙනවා රස කයට සම්බන්ධ වෙනවා පහස මනසට සම්බන්ධ වෙනවා අරමුණු ඒවත් අනිත්‍ය වශයෙන් බලන්න කියනවා ඇහැයි රූපයයි සම්බන්ධ වෙච්ච ගමන් මේක අපි අඳුන ගන්නවා හඳුනා ගැනීම සිද්ධ වෙනකොට මානසික ක්‍රියාව පටන් අරන් ඇහි රූපය ඇහැට රූපය සම්බන්ධ වෙනකොටම විඥානය හට ගන්නවා. ඇහි විඥානය හට ගන්නවා. එතකොට මේ වැඩේ පටන් අරගෙන. කනට ශබ්දේ සම්බන්ධ වෙනකොටම ඒක මනසින් දැනගත්තා කියන්නේ විඥානය හටගත්තා. කනෙන් කනේ විඥානය හටගත්තා. ඒක දැනගත්තා. සම්බන්ධය පටන් අරගන්න. නාසයට ගඳ සුවඳ දැනෙනකොටම ඒ ගඳ සුවඳ දැනුණා කියන්නේ මානසික ක්‍රියාකාරීත්වය පටන් ගන්න. දිවට රස දැනෙනකොටම ඒ රස අඳුනගත්තා කියන්නේ රස දැනගත්තා කියන්නේ මානසික ක්‍රියාකාරීත්වය පටන් ගන්න. කයට පහස දැනෙනකොටම ඒ පහස අඳුනගත් දැනගත්තා නම් මනසින් මානසික ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. මනසට අරමුණක් දැනෙච්ච ගමන් ඒ අරමුණ දැනගත්තනම් ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. මොකද වෙන්නේ? ඊට පස්සේ හැදෙනවා මේක වළක්වන්න බැරි විදියට. සීය නැත්තම් වීරිය නැත්තම් හැදී හැදී යන චේතනා පහල කරනවා ගන්නවා. චේතනා පහල කරනවා ක්‍රියාත්මක වෙනවා. චේතනා පහල කරනවා ක්‍රියාත්මක වෙනවා. චේතනා පහල කරන මේ නොනැවති සිද්ධ වෙන එකක්. එතකොට මේ සිද්ධියේදී ඒ කෙනා නුවණැති කෙනා. ඒ කෙනා නෙමෙයි නුවණැති කෙනා. නුවණ තියෙන කෙනා මේ තමන් තුළ සිද්ධ වෙන්නා වූ මේ සිද්ධි දාමය මොකද්ද? ඇහෙන් රූප බලනකොට ඇහි රූපය එකතු වෙනවා. කනෙන් ශබ්ද අහනකොට කනයි ශබ්දය එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරද්දී නාසයේ ගඳ සුවඳ එකතු වෙනවා. දිවෙන් රස විඳිද්දී දිවයි රසය එකතු වෙනවා. කයෙන් පහස ලබද්දී කයයි පහසයි එකතු වෙනවා. මනසින් අරමුණු දැනගනිද්දී මනසේ අරමුණ එකතු වෙනවා. එකතු වෙනකොට මේ හයේම වැඩ කරන්නේ විඥානෙ. මොකද්ද වැඩ කරන්නේ? එතකොට මනසත් එක්ක සම්බන්ධ වෙලා ඉවරයි. මනසත් එක්ක සම්බන්ධ වෙලා ඉවරයි. ඊට පස්සේ මේකේ තියෙන ඔක්කොම හැදෙන්න ගන්නවා. හඳුන ගන්නවා. ඇහෙන් රූප හඳුන ගන්නවා. කනින් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ අඳුන ගන්නවා. දිවෙන් රස අඳුන ගන්නවා. කයෙන් පහස අඳුන ගන්නවා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම වෙනකොට මනසටම සම්බන්ධ වෙලා විඳිනවා යා. ඇහෙන් ගන්න රූපය විඳිනවා. කනෙන් අහන ශබ්දය විඳිනවා. නාසයෙන් දැනගන්න සුවඳ විඳිනවා. දිවට දැනෙන රසය විඳිනවා. කයට දැනෙන පහස විඳිනවා. මනසට සිතෙන අරමුණු විඳිනවා. මේ මේක සිද්ධ වෙනකොට චේතනා පහල කර කර තමයි එයා ඊට පස්සේ ඒක කරන්නේ. එයා කරන්නේ කොහොමද? චේතනා පහල කර කර මේක කරන්නේ. චේතනා පහල කර කර මේක චේතනා පහල කර කර ලස්සනක් නම් තියෙන්නේ රාග අරමුණු සම්බන්ධ කරගෙන විදිනවා. චේතනා පහල කර කර. එතන ගැටීමක් නම් තියෙන්නේ දේශ අරමුණු සම්බන්ධ කරගෙන චේතනා පහල කර කර විඳිනවා. එතකොට එතන මුලාවක් නම් තියෙන්නේ මොහ අරමුණු පහල කර කර විඳිනවා. මේ වගේ කරනකොට මොකද වෙන්නේ? චේතනා පහල කර කර කරද්දි මොකද වෙන්නේ? එයාට විපාකයක් විඳින්න හැදෙනවා යමක්. ඒ විපාකයක් විඳින්න හැදෙන දෙයට බුදුරජාන් වහන්සේ පාවිච්චි කරපු වචනේ මොකද්ද? කර්මය කියලා. එතකොට මේ කර්මය මොකක්? එතකොට කර්මයේ විපාකයක් විඳින්න කර්මයේ සකස් වෙන එකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්මය කියන්නේ කුඹුර වගේ එකක් කිව්වා. කර්මය කියන්නේ මොකක් වගේ එකක්ද? කුඹුරක් වගේ කිව්වා කර්මය. කර්මය කුඹුර කිව්වා. ඒතර කර්මේ කුඹුරේ පැලවෙන බීජේ විඥානය කිව්වා බීජේ. එතකොට මේ මේ ගමනේදී පැලවෙන්නේ මොකද්ද? විඥානේ පැලවෙන්නේ කර්මෙ නෙමෙයි පැලවෙන්නේ. විඥානේ පැලවෙන්නේ. කර්මයෙන් වෙන්නේ මොකද්ද? විඳවන්න උවමනා කරන ආකාරයට පරිසරය හදලා දෙනවා. කුඹුර. ඒතර විඥාණය පැලවෙන්නේ. දැන් කුඹුර කියලා දැන් ඔන්න අපි පෝරු ගාලා, මඩ කළා, නියර කපලා ඔක්කොම කළා මේ හදන්නේ මොකද්ද? අර වී පීයේ පැලවෙන්න පරිසරය නේද? එතකොට කර්මයෙන් මොකද්ද කරන්නේ? විඤ්ඤ උපතක් කරා යන්නේ විඥානේ සකස් වෙන්න පරිසරය හදනවා. කර්මෙන් මොකද්ද කරන්නේ? පරිසරය හදනවා. පරිසරය හදනකොට කර්ම කම්මං කෙත්තං විඥානං බීජං විඥානේ තමයි බීජේ තණ්හා සිනේහෝ තණ්හාව තමයි වතුර ස්නේහ කියන්නේ තෙත වතුර එතකොට මේකෙන් තමයි මේ කුඹුර තෙත් කරන්නේ. කුඹුර තෙමන්නේ. කුඹුර මඩ කරන්නේ. ඔක්කොම කරන්නේ මොකෙන්ද? තණ්හාවෙන්. එතකොට බීජ වැටිච්ච ගමන් පැලවෙනවා. ඒත් මේ යන විදිය මේක යද්දී නුවණ තියෙන කෙනා මේක නුවණින් මෙනෙහි කරනවා. මේක නුවණින් මෙනෙහි කර කර බලනවා මේ ඇහත් අනිත්‍යයි. ඇහ අනිත් වෙන්නේ කොහොමද කියලා බලනවා. දැන් මේ ඔබට හිතන ඇටිට මේ ඇස නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. ඇස අනිත්‍ය දෙයක්. ඇස වයසට යන එකක්ද නැද්ද? වයසට යන එකක්. ඇස රෝග හටගන්න එකක්ද නැද්ද? රෝග හට ගන්නවා. ඇස මැරිලා යන එකක්ද නැද්ද? ඇස මිය යනවා. එහෙනම් ඒ ඒ ලක්ෂණ ඇසේ පිහිටියයි. ඇස අනිත්‍ය වෙනවා නම් ඇස රෝග පීඩාවලටපත් වෙනවා නම් ඇස මෙරි මෙරිලා යනවා නම් මිය යනවා නම් ඇයි එහෙම ඇහක් අපිට ලැබුණේ? ඇහ හැදිලා තියෙන්නේ මොකෙන්ද? නාම රූප. ඒ කියන්නේ ඇහ හැදිලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන භෞතික පදාර්ථ එකතු වෙලා. එතකොට මේ භෞතික පදාර්ථ වල ලක්ෂණේ තමයි ඇතිවි නැතිවි යෑම. එතකොට ඒ ලක්ෂණේ එහෙනම් ඇහි තියෙන්නේ ඒ නිසා. හැබැයි ඒකට සම්බන්ධයි මානසික ක්‍රියාවලියකුත්. මොකද්ද වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. එතකොට මේවයින් නම් ඇහැ ඇදිලා තියෙන්නේ ඇහැ තුලින් උපද්දවන්න පුළුවන් ඕවා. ඇහැ තුලින් උපද්දවන්න පුළුවන් විඳීම. හඳුනා ගැනීම. චේතනා පාල කිරීම. ස්පර්ශ විඥානයක සම්බන්ධ කරලා දෙන එක. මානසිකාරේ මේ ඔක්කොම ඇහෙන් හදන්න පුළුවන්. දැන් මේ ඇහැට ඌව නැද්ද? අන්න බලන්න. එතකොට මේ ඇහි ඒවා තියෙනවා. එහෙනම් අපිට තියෙන්න ඕනේ නුවණත් මේ හැම එකක්මත් අනිත්‍යයි කියලා නුවණින් බලන්න. එතකොට මට අපිට නුවණින් මෙනෙහි කරන්න වෙනවා මේ ඇහැ තුල මම නැහැ. මේ ඇහැ තුල මගේ කියලා දෙයක් නැහැ. මගේ වසඟේ පවත්වන්න බෑ. කියලා ඇහැ ගැන මෙනෙහි වෙනකොට ඇහැ අනිත්‍ය වෙද්දී එයාට ඒක අතාරින්න පුළුවන්. ඒක අනිත්‍ය වෙද්දී එයාට ඒක අතාරින්න පුළුවන්. ඇහැට පේනවා රූපය. එතන මේ ඇහැට පේන රූප මොනවෙන් හැදිලා තියෙන්නේ? සතර මා ධාතුකින් හැදිච්ච දේවල්. අපිට පේන්නේ හොඳට බලන්න පේන්නේ වර්ණයයි හැඩයයි දෙක විතරනේ. හැඩයක් පේනවා පාටක් පේනවා. ඒක ඔස්සේ තමයි අපි ඔක්කොම ගන්නෙ. හොඳ උදාහරණ තමයි ටීවී එක. ටීවී එකේ තියෙන වර්ණය හැඩය විතරනේ පේන්නේ පින්තූරේ. නමුත් ඒකත් එක්ක අපි ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනෝනේ. අපි ඇත්ත කියලා හිතනවානේ. ඒක පේනවානේ. ඉතින් මේ වගේ තමයි මේ රූප. එතකොට මේ ඇහැට පේන රූප ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක හරියට මේ රිදිපට කැන්ද චිත්‍රයක් වගේ කියනවා. මේ රූපවල ස්වභාවය. ඇයි දැන් ඔන්න නිකම්ම නිකන් රෙදිපොට තියෙනවා. මේ රෙදිපොටේ චිත්‍රයක් අදිනවා. ඊට පස්සේ අපිට රෙදිපොට කියලා හිතෙන්නේ අපි චිත්‍රෙන් දෙන දේ තමයි ඊට පස්සේ ගන්නෙ. නේද? ඒ වගේ අපිට මේ රූපේ දැක්කට මේක සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච දෙයක් කියලා සතර මහා ධාතු පේන්නේ නැහැ. අපිට පේන්නේ කොහොමද? මගේ මට අයිති. මගේ. එහෙම නෙමෙයි හිතෙන්නේ අපිට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒක විනාශ වෙන ලෝකෙට අයිති එකක් කියලා දකින්න පුළුවන් නම් ඇහැ වෙනස් වෙන ලෝකෙට අයිති එකක් කියලා දකින්න පුළුවන් නම් ඇහැ රූපය එකතු වෙන එකට හටගන්න විඥානේ වෙනස් වෙන ලෝකෙට අයිති එකක් කියලා දකින්න පුළුවන් නම් එයා සෝවාන් වෙනවා කියනවා. ඒ කියන්නේ එයාට පුළුවන් කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න. ඇයි ඒ කොහොමද පුළුවන් වෙන්නේ එයාට? ඇහැගෙනත් එයා එහෙම බලනවා නම් කන ගැනත් එහෙම බලනවා නම් නාසය ගැනත් එයා එහෙම බලනවා නම් දිව ගැනත් එහෙම බලනවා නම් ශරීරය ගැනත් ඒ විදිහට නුවණෙන් විමසනවා නම් මනස ගැනත් එයා ඒ විදිහට නුවණෙන් විමසනවා නම් එයාට හැමතිස්සෙම එයාට විමස් ප්‍රඥාව දියුණු වෙනවා මෙතන තියෙන්නේ හේතුඵල සම්බන්ධතාවයක් කියලා අවබෝධ කරගන්න. එයාගේ මොකද දියුණු වෙන්නේ? ප්‍රඥාව. එයාගේ ප්‍රඥාව දියුණු වෙනවා මෙතන තියෙන්නේ හේතුඵල ක්‍රියාකාරීත්වයක් කියලා අවබෝධ කරන්න. ඒ අවබෝධයට යා ආවොත් එයා තීරුම් ගන්නවා ඉපදීම දුකයි කියලා. ඇයි ඉපදුනේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඉපදුනේ මොනවද? මේ ආයතන හය. ඉපදුනේ මොනවද? සතර මා ධාතුන් හටගත් රූප. ස්පර්ශයෙන් හටගත්තු වේදනා ස්පර්ශයෙන් හටගත්තු සංඥා ස්පර්ශයෙන් හටගත්තු සංස්කාර නාම රූපයෙන් හටගත්තු විඥාන මේවා තමයි ඉපදුනේ මේ ඉපදිච්ච හැම දෙයක්ම අනිත්‍යයි කියන එක තේරෙනකොට මේ අනිත්‍ය දේ තුල අන්‍යා ප්‍රඥාවෙන් දකිනවා දුකක් තියෙනවා කියලා එහෙම දකින කෙනෙක් තේරුම් ගන්නවා එහෙනම් මේකට අපි ආස කර කර ඇලෙන්නේ මේක අවබෝධ නොවීම නිසා අන්න අවිද්‍යාව තේරුම් ගන්න ඔයා. මෙන්න මේක තමයි අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ කියලා. අවබෝධ නොවීම තේරුම් ගන්නවා. ඊට පස්සේ යා කල්පනා කරන එහෙනම් අපි මේකට ඇලෙන්නේ අවබෝධ නොවීම නිසා. සාමාන්‍ය ජීවිතෙත් පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. අපි අවබෝධ නොවීම නිසා ආස කරපු දේවල් වලින් බැට කාලා නැද්ද? බුදුරජාන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් කියනවා. ඔන්න ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි හිටියා. එතකොට මේ මේ පිරිමි ළමයා මේ ගෑන් ළමයාට අසීමිත ලෙස ආදරය කරන්න ගත්තා. ප්‍රථම ප්‍රේමී. අසීමිත ලෙස ආදරය කරන්න ගත්තා. ගත්තට පස්සේ මේ මේ ළමයාට ඒ ගෑන් ළමයට ඒකට මගක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එතකොට මේ ගෑන් ළමයාට මේ මේ ගෑන් ළමයා නිසා දැන් මේ මේ ළමයා හරියට විඳිනවා. මොකද්ද විඳවන්නේ? පීඩාවක් විඳිනවා. මෙයා දැන් අසීමිත ලෙස ආදරය කළාට අර ගෑන් ළමයා වෙන වෙන පිරිමි ළමයි එක්ක ආශ්‍රය කරන්න පටන් ගත්තා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ මේ මේ පුද්ගලයාට ඇති වෙන්නේ මොකද්ද? ඉස්ලාම ඇති වෙන්නේ දුකක්. ඇයි ඇයි මම මේ ආදරය කරනවා මෙතෙක්? ඇයි මගේ ආදරය තීරෙන්නේ නැත්තේ? ඊට පස්සේ ඇති වෙන්නේ ද්වේෂයක්. ද්වේෂයක් ඇති වෙනවා. ඊළඟට මේකෙන් මෙයා පිදෝ විදෝ ඉන්නකොට දැන් මෙයාට පේනවා බුදුරජාන් වහන්සේ යන මහණෙනි. ඒතර මේ පුද්ගලයාට ඇස් දෙකට දකින්න ලැබුණොත් අර ගෑන් ළමයා වෙන පිරිමි ළමයෙක් එක්ක යනවා. hina වෙනවා. උකුළු මුකුළු පානවා. දැක්කොත්. අර පුද්ගලයාට මහා කම්පනයක් ඇති වෙන්නේ නැද්ද කියලා අහනවා. ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. පස්සේ දැන් මෙයා විඳුවලා කල්පනා කරනවා මේක මහා වදයක් මට. මට මේකෙන් කිසි සැනසෙල්ලක් නැහැ. මේ ළමයා ගැන යම්කිසි මගේ හිතේ යම්කිසි ආදරයක් තියෙනවද මම ඒක නැති කරගන්නවා. කියලා මොකද කරන්නේ? ඒ ආදරේ අත්හරිනවා. ඒ ආදරේ බැහැර වෙනවා. ආදරෙන් අයින් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ඊට පස්සෙත් මේ ළමයා අර පිරිමි ළමයෙක් යනවා දකින්න. මෙයාට පේනවා. දැන් මෙයාට ප්‍රශ්නයක් තියෙනවද කියලා අහනවා. දැන් ප්‍රශ්නයක් නැහැ කියනවා. එහෙනම් මේ ප්‍රශ්නේ තිබුණේ කුමක් එක්කද? අර බැඳීමත් එක්කයි. ඒ වගේ කියනවා මේ පංච උපාදානස්කන්ධේ. අපි මේකට බැඳිලා ඉන්නවා. ඒ උපමා කිව්වේ ඒකයි. මේකට බැඳිලා ඉන්නවා අපි රූපයට බැඳිලා ඉන්නවා. වේදනාවට බැඳිලා ඉන්නවා. සංඥාවට බැඳිලා ඉන්නවා. සංස්කාර වලට විඤ්ඤාණයට බැඳිලා ඉන්නවා මම කියලා. මගේ කියලා. මගේ පැවැත්මයි කියලා. නමුත් ඒකම අපිව අසනීප කරවනවා. අපි ලෙඩ කරවනවා. අපි විඳවනවා. නමුත් අපි ඒ කිරේ කලකිරෙන්නේ අපි ආය ආය උපදින්න කැමති වෙනවා. ආය ආය මේ අනිත්‍ය වූ ඇස ලබා ගන්න අපි කැමතියි. ආය ආය කැමති මේ අනිත්‍ය වූ නාසය අපිට ලැබෙනවට. අපි ආය ආය කැමති මේ අනිත්‍ය වූ දිව අපිට ලැබෙනවට. ආය ආය කැමති මේ අනිත්‍ය වූ ශරීරය අපිට ලැබෙනවට. ආය ආය කැමති නම් මේ අනිත්‍ය වූ මනස ලැබෙනවට. අපිට එහෙනම් අවබෝධයක් නැහැ. මොකක් ගැනද? ඇස කන නාසය දිවක මනස ගැන අවබෝධයක් නැහැ. අවබෝධයක් තිබුණා නම් එයා අවබෝධ කරගන්නවා මේක දුකයි කියලා. අන්න දුකයි කියලා අවබෝධයක් ඇති කරගත්තාම එයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාළනම් යමක් දුකයි කියලා. ඒක සත්‍යයි. ඔන්න දුක්ඛේ ඥානං. එයාට දුක ගැන ඇති වුණා ඥානයක්. ඒ ඥානය ඇති වුණේ කොයි විදිහට මෙනෙහි කළාද? අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරලා මේ ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය වශයෙන් ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඥානේ වේදනා සංඥා චේතනා පංච උපාදානස්කන්ධ මේවා නුවණින් මෙනෙහි කිරීම තුළ තමයි යාට ඥානයක් ආවේ දුක කියන්නේ මේවට නෙවෙයි මේක නිදුක කියලා. එතකොට ඒක තමයි දුක්ඛේ ඥානං. එතකොට යාට තේරෙනවා මේකටයි ඇලෙන්නේ. මේකට චේතනා පහල කර කර ආසා කරනවා. එහෙනම් යා තේරුම් ගන්නවා මේකට ඇලෙන්නේ මම මේකෙන අවබෝධයක් නැතුව ඇලෙනවා. ඇලෙන නිසායි මේ විපාක පිණිස කර්ම හැදෙන්න තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව වා පත්‍ය යාති කියලා මේක යන්නේ. නැවත නැවත නැවත උපතක් කරා යන්නේ තෘෂ්ණාව නිසා අන්න එයාට පැහැදීමක් ඇති වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක හටගන්නේ දුකේ හට ගැනීම තෘෂ්ණාව කියලා පෙන්නපු එක මේක සත්‍යක්මයි කියලා. ඒතර දුක ගැනත් අවබෝධයක් ඇති වෙනවා. දුක දුකේ හට ගැනීම ගැනත් අවබෝධයක් ඇති වෙනවා. එයා නැවත නැවත මේක නුවණින් මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ඒ තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳින්න තියෙන ආසාව. කාම තණ්හා. භව තණ්හා කියලා කියන්නේ මේක විඳ විඳ යන්න තියෙන ආසාව. විභව තණ්හා කියලා කියන්නේ මේ අරමුණු මුකුත් නැතුව ඉන්න තියෙන ආසාව. මේ තුනම ප්‍රහාණය කරන්න ඕනේ කියනවා. එතකොට මේ තුනම ප්‍රහාණය කරන්න නම් අවබෝධ වෙන්න වෙන මොකද්ද? දුකමයි. එතකොට දුක අවබෝධ වෙලා විද්‍යාව එතකොට අවිද්‍යාව දුර වෙනවනේ. අවිද්‍යාව දුර වෙලා විද්‍යාව නුවණ පහළ වෙලා එයා මේ තණ්හාවෙන් නිදහස් වුණාද? තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. තණ්හා නිරුද්ධ වුණා නම් ඊට පස්සේ තණ්හාව එයා කියන්නේ ඇල්ම දුරු වුණා නම් එයාට අල්ලගන්න දෙයක් නැහැ. ඇල්ම දුරු වුණා නම් අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගන්නේ ඇල්ම නිසා. එවනම් එතකොට මොකද වෙන්නේ? උපතක් කරා යන්න කර්මය හැදින්නේ කුඹුරු නැතු යනවා. කුඹුරක් නැත්තම් පැලවෙන්න විඥානයක් කුඹුරකුත් නැත්තම් දැන් කුඹුර වගේ තමයි කර්මය. එතකොට තණ්හාව තමයි වතුර. එහෙනම් කුඹුරකුත් නැත්තම් වතුරකුත් නැත්තම් විඥානයේ තිබුණට පළක් වෙනවද? විඥානේ පැලවෙන්නේ නැතු යනවා. ඒ විඥානේ විරුද්ධ වෙලා යනවා. පිරුණම් පානවා කියන්නේ ඒක. එතකොට මේ ඔන්න දුකෙන් නිදහස් වීම ඒකාන්තයෙන්ම සත්‍යයයි කියලා හිත පහදිනවා. මේකට කරන්න තියෙන්නේ මොකද්ද? මේ වැඩ පිළිවෙල තුල යා සම්මා දිට්ඨි සම්මා සංකල්ප තවටින් හයියෙන් කියන්න බලන්න. ඔම හයියෙන් කියන්නේ කිව්ව මොකද දන්නවද? දන්නව ඔබ. අර මත් වෙලා ගින්න ගතිය නැතු යනවා. ඒතර සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හිත පහදවා ගන්න ඕනේ. මේ මාර්ගය අපිට යන්න දෙන්නේ නැති බලවේග පහක් තියෙනවා. ඒ බලවේග පහට කියනවා මේ නිවන් මඟ වසාගත්තු බලවේග පහක්. නීවරණ. පළවෙනි එක තමයි ඔව් ඇහැට දකින්න ලස්සන රූපයක්. ඔන්න ඕකම හිතට එනවා. අන්න කාමච්ඡන්දයක්. එහෙම නැත්නම් මිහිරි හඬක්. එහෙම නැත්නම් සුවඳක්. එහෙම නැත්නම් කාපු කෑමක්. ඒක දැනිච්ච පහසක්. මේක ඇවිල්ලා අපේ මේ සිතේ ධර්ම මානසිකාරිට බාධා කරනවා. ඒකට මොකද්ද කියන්නේ? කාමච්ඡන්දේ ඊළඟට අපිට ඇති වෙන එක්ක අපිට කවුරු හරි කරපු හිංසාවක්, පීඩාවක්, එක්ක අපිට කරපු අනතුරක්, අපිට කරපු හතුරුකමක් මේක මතක් වෙනවා. ඔව්, ද්වේෂය ඇවිල්ලා ඔන්න ඒකවන ඒකට බාධා කරනවා. කාමච්ඡන්ද ව්‍යාපෘති. ඊළඟ එක මොකද්ද? නිදිමත. මේ එක්ක දැන් කාමච්ඡන්දේ ඉන්නේත් නැහැ. ව්‍යාපාදේ ඉන්නේ නැහැ. ඒ දෙකටම සෑහෙන්න එනවා නිදිමත. තීන මිද්ද. තීන මිද්දින් නැගී හිටින්න. දැන් කාමච්ඡන්දෙන් නැගී හිටින්න නෝනින්ම මෙනෙහි කරන්න ඕනේ අනිත්‍ය වශයෙන්. දේශයෙන් බේරෙන්න එයා මේ මයික් මේ සිතම වඩන්න ඕනේ මේකේ ආදීනව සලකලා. තීන මිද්දෙන් බේරෙන්න වීරියම කරන්න ඕනේ. වීරියම කරන්න ඕනේ. මොකද හේතුව මේ හැම එකකින්ම අපි මේ පැවැත්ම තමයි යන්නේ. දැන් දැන් මනුස්ස ලෝකේ තමයි අපිට මේක පාලනය කරන්න පුළුවන්. සත්තුන්ගේ ජීවිතවල වැඩි හරියක් තියෙන නින්දනේ. බලන්න ඔය බල්ල බලන්න එක කාලයකට තේගොල්ලෝ රැළ යනවා. අනිත් කාලෙට දවසම බෝති. පුදුම විදිහට මේ සත්තු නිින්දේ ඉන්නේ. දැන් ඔය පිඹුරු වගේ සත්තු නම් මුළු ජීවිත කාලෙම බෝති. මොන හරි පොඩ්ඩක් ගිල්ලා එහි බෝති. එතකොට මේ අනිත් සර්පයොත් එහෙමයි දවසම බෝති. කුරුල්ලොත් එහෙමයි. මොන හරි දැන් මොන හරි පොඩ්ඩක් කෑවා මං සමහර කූරුළු ඉන්න මේ චුට්ටක් කනවා කාලා අත්තක ලගිනවා ඊට පස්සේ ඉදි කිරා වැටෙනවා ආයෙ ටිකක් වෙලා හැරෙනවා එහෙලා ආයෙ පොඩ්ඩක් කිලෝ හැරිලා මොනවාරි කනවා ආයෙ කිරා වැටෙනවා එහෙනම් මේ නීවරණ නීවරණයෙන් බේරෙන්න සත්තුන්ට අවස්ථාවක් නෑ සත්තු ලෝකෙ කිසිම පිටක් නැති ලෝකයක් එතකොට අපිට එහෙම නෙමෙයි අපිට තමයි අවස්ථාව තියෙන්නේ නමුත් බලන්න මේවා විසින් අපි යට කරලා දාන්නේ නැද්ද? කාම රාගය විසින් අපි යට කරන්නේ නැද්ද? ද්වේෂය විසින් අපි යට කරන්නේ නැද්ද? නිନ୍ଦ අපි යට කරන්නේ නැද්ද? යට කරනවා. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වීරිය ඒ වීරිය ගත්තොත් මේක හාමුදුරු කෙනෙක් මේ නිදා නැගිට්ටා. නැගිටලා සක්මන් කළා. නිදිමත කොච්චරද කියන්නේ සක්මනේම වැටුණා. සක්මනේම ඒ හාමුදුරුවෝ වැටුණා. දැන් ඔබ සක්මන් කරද්දි සක්මනේම වැටුණා නම් නිදිමත තිබව මොකද කරන්නේ? අපි කොච්චර අපිට හීන වීරියද කියන්නේ අපි එහෙම මෙතනම බුදිය ගනි. අනේ බෑ මං වැටුණා කියලා. ඒ වෙලාවේ බලන්නේ නැගී හිටපු වීරිය ගත්තු ලස්සනේ. ඒ වෙලාව මොකද කළේ? නැගිටලා ලෙවල් එක සාදාලා සක්මන් කළා. නිින්ද ජයගත්තා. දැන් එහෙනම් අපි එකක් තේරුම් ගන්න ඕනේ අපිට ගොඩාක් මේ මාර්ගයන්ට තියෙනවා අපිට බාධා ගොඩක්. මේ බාධා ඇතිලා තියෙන්නේ මෙව්වෙන්. මොව වෙනකට අපිට මේ නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව මදි. ඒ මොකද්ද නැත්තේ? යෝනිසෝ මනසිකාරයේ මදි. ඊළඟට අපිට වීරිය මදි. වීරිය මදි. මේ වීරිය මදිකම බලපාලා නැද්ද? බලපාලා තියෙනවා. ඒ නිසා යම්කිසි ප්‍රමාණයකට මේවෙන් අපි වීරිය ඇති කරගෙන ඊළඟට එනවා එහෙම නැත්නම් එනවා උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ සිතේ විසිරීම. කුක්කුච්ච කියන්නේ කුකුස්. පසුතැවෙනවා. මේ වමනායපා පසුතැවෙන්න මිනිස්සුයෙකුට යමක් වෙන්න ඕනේ නෑ. නිකම් මේ සිටිවිලි මේ නිකම් වැඩකට නැති. මේ තේරුමක් නැති මේ ඇස් වහගෙන අතාරින්න පුළුවන් දේවල්. ඒව හිත හිතා පසුතැවි තැවි ශෝක කිරීමෙන් ආස්වාදයක් විඳිනවා. පසුතැවි තැවි ඒකෙන් සතුටක් විඳිනවා. එයාට හොයන්නත් බෑ ඒකෙන් ආස්වාදයක් විඳිනවා කියලා. එහෙම වෙනවා. එතකොට මේ නීවරණ ඊළඟට සැකේ. මේවෙන් බාධා නොවෙන්න නම් අපි මේ ධර්ම මාර්ගය තුළ නුවණින් කල්පනා කර කර දිනු කරන්න ඕනේ. එතකොට බලන්න පින්වත්නි මේ වර්තමාන යුගයේ අපි මේ මිනිස්යාට ඔබ හිතන්නේ මේ බාධා මැඩගෙන ඉක්මනට මේක යන්න පුළුවන්ද? අමාරුයි. අමාරුයි කියලා මං කියන්නේ. හැබැයි අමාරු වුණාට අපි යන්තම් හරි මේක ප්‍රගුණ කළේ නැත්නම් අපිට ඒ ටිකත් ඒ ටිකත් නැහැ. මේ ධර්ම මාර්ගයේ යන්තම් හරි පොඩ පොඩ හරි මේක දිනු කරගත්තේ නැත්තම් සමහරු බලාපොරොත්තු අපි ගත්තොත් තරුණ දූල පුතාලා සමහරට බලාපොරොත්තු වෙලා ඉන්නේ ඒගොල්ලන්ගේ දරුවෝ ලොකු මහත් වෙලා ඉන්නකම් විවික් ගන්න බලාගෙන ඉන්නවා. එහෙම බෑ. දරුවන්වත් හදාගෙන ඒ කටයුතුත් කරද්දී දරුවන් ඔය ඉස්කෝලේ යවන ඒවා උගන්වන ඒවා ගෙවල් දොරවල් වල රැකී ආරක්ෂාවල් මේවා කරද්දී තමන් ධර්ම මාර්ගේ යන්න ඕනේ. ඒවා තිෂ්ඨ කර කර. මොකද හේතුව? කවදාවත් අපි මේ හිතන විවේකේ අපිට එන්නේ නැහැ. හිතන විවේකේ බලාගෙන ඉන්නවා. සමහරට හිතන විවේකේ එක්කම දැන් අපි ගන්න කෙනෙක් හිතනෝ නෑ මම මේ ළමයිගෙන් නිදහස් වෙලා මේ ළමයිගේ විවාහ කටයුතු කළා මේ ළමයි ලොකු මහත් කළා මෙයා දුන්නාට පස්සේ මට විවේක සමහරට එතකොට අපි ලෙඩෙක්. සමහරට අපි රෝගියෙක්. සමහර විට අර තරුණ කාලේ තිබිච්ච වීරිය ඒ කාලේ වෙනකොට අපිට නෑ. එහෙම වෙන්න බැරිද? ඕනතරම් වෙන්න පුළුවන්. අපි හිත හිතා ඉන්නවා නෑ නෑ දැන් මට විවේකයක් හම්බ වෙනවා දැන් මට පෙන්ෂන් ගන්න පුළුවන් ඊට පස්සේ මට දිගටම මේකට කැප වෙන්න පුළුවන් කියලා. සමහර විට ඒ කාලෙ වෙනකොට එක්ක වෙන මොකක් හරි එකක් අපි පැටලෙනවා. එක්ක අපිට හිතා ගන්න බැරි තරම් අපි අලස වෙනවා. එක්ක තියෙන වීරියක් නැති යනවා. මෙහෙම නිසා අනාගතයට අපි අපේක්ෂා තියාගෙන ඉන්නවා කියන එක බොරු වැඩක්. අපිට කරන්න තියෙන්නේ මේ මේ වර්තමාන ජීවිතයේදී ශක්ති පමණින් මේ ධර්ම මාර්ගයේ පුරුදු කරගෙන අනේක. ඒක රැකී ආරක්ෂාවල් කරගෙන එතකොට මේ රටේ සම්මත තියෙනනේ මගුල් ගෙවල් වෙනවා, මල ගෙවල් වෙනවානේ, පාටි වෙනවා, මේවට යන්න වෙනවා, වන්දනා ගමන් යන්න වෙනවා, මේ එක එක පස් වලට මැදිහත් වෙන්න වෙනවා, අවුල් වෙන්න වෙනවා. මේවත් වෙවි තමයි මේ මාර්ගේ යන්න තියෙන්නේ. එතකොට යාට බලන්න කොයිතරම් අර ඉස්සර කාලේ මිනිස්සෙකුට වඩා වර්තමානයේ මිනිස්යාට වීරිය ගන්න තියෙන අවස්ථාව අඩුයි. ඉස්සර මිනිස්යාට වඩා වර්තමාන මිනිස්යාට නුවණින් මෙනෙහි කරන්න තියෙන අවස්ථාවත් අඩුයි. නුවණින් කල්පනා කරන්න තියෙන අවස්ථාව නැහැ කියන්න පුළුවන්. ඒ හේතුව මේකයි. දැන් අපි ගමු මට මතක අපි පුංචි කාලේ. අපි පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මේ අපේ වයසයි අවුරුදු 50 ඉහළ වගේ අය දන්නවා මේක. අවුරුදු මේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා අපි දවසම සෙල්ලම් කරනවා. එහෙම නැද්ද? ඉස්කෝලේ යනවා. පුදුත් පාඩම් කරනවා. සෙල්ලම් කරනවා. ඉතින් ඊට පස්සේ දෙමාපියෝ තමයි අපිට බත් කන්න දෙන්නේ නැහැ. මේ අත හොදගෙන ඔක්කොම කරලා ආ එන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ බුදුන් වඳින්න ඕනේ. වඳින්න නැත්නම් අපිට කන්න දෙන්නේ නැහැ. අපි එහෙම තමයි පොඩි කාලේ හැදුනේ. දැන් ඉන්න ළමයින්ට එහෙම සෙල්ලමක් නැහැ. ඒ මේ මේ සබහාදහම තුල සුන්දරත්වයේ ලැබිදිල්ලක් නැහැ. දැන් ඉන්න ළමයි ඔන්න උදේ ඉස්කෝලේ යනවා. එහෙමම යනවා ළමයා ඊට පස්සේ ටියුෂන්. එහෙම ගිල් දැන් ඔන්න ළමයි අම්මා කෙනෙකු එකම තරඟයකට අහු වෙලා අම්මලයි දරුවයි ඔක්කොම මහා තරඟයකට අහු වෙලා නැද්ද? මේක එන්නේ එන්නේ වැඩි වෙනවා. ඊර්වසේ මේ අපි උසස් පෙළ කරන කාලේ මීට අවුරුදු 25කට විතර කලින් අපි උසස් පෙළ කරන කාලේ 25කට 30කට කාලෙන් මේ අපි හරි නිදහසේ මේ උසස් පෙළ ලිව්වේ. දැන් ඉන්න ළමයින්ට ඒ නිදහස නැහැ. දැන් ඊළඟ උදේ ටියුෂන් යනවා රෑ ගෙදර එන්නේ. ඇවිල්ලා ඔන්න වතුර පොඩ්ඩක් ඔය ඇස්සේ තීමීගෙන ඔන්න ඇවිල්ලා ගෙදර ඔය මොන හරි මූණකට හොදගත්තා. අම්මා මොන හරි ලෑස්ති කරලා තියෙනවා වාඩි වුණා ටීවී එක දැම්මා. ඔන්න විවේකී ගන්න විදිය. ඊරෝසි ටීවී එක බලාගෙන ඉන්නවා ළමයා පොඩ්ඩක් වෙලා ටීවී එක බලාගෙන ඉඳලා ඔන්න බත් පොඩ්ඩක් කෑව උදේ ගන්න ගියා. ආයේ උදේ පාන්දර ළමයා ලෑස්ති වෙනවා ආයෙ යනවා. දැන් මේ ළමයාගේ ඔළුවේ මේ බුද්ධිය. මේ ළමයාගේ බුද්ධිය පළල් වේවිද? නෑ. ඒතර ඒබඳු ළමයි තමයි අනාගතයට බිහි වෙන්නේ මේ සමාජ රටාව තුල. ඊට පස්සේ ළමයි නිකන් මැෂින් වගේ. ඊට පස්සේ ළමයිට මේ අම්මලව ඒ වටිනාකම් දන්නේ දෙමව්පියෝ මේ මැරුණේ ළමයි නිසා කියලා ළමයි දන්නේ. ඊටකොට ඒ ළමයි ලොකු වුණාට පස්සේ ඒ ළමයට තේරෙන්නේ පන්ති ගියා විභාග ලිව්වා වැඩ කළා ඕක ටික තමයි ළමයිට තියෙන්නේ. ඊට පස්සේ දෙමාපිය ළමයිගෙන් බලාපොරොත්තු වෙනවා. ඒව ඉෂ්ට වෙන්නේ නැහැ. හේතුව ඒ ළමයිට එහෙම මේ සුන්දර විදියට කල්පනා කරන්න පරිසරයක් නැහැ. මේ විදියට හැදී හැදී යනකොට හිත පටු වෙනවා. කල්පනා කරගන්න බැරුව යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ චතුරාර්ය සත්‍ය මේ චතුරාර්ය සත්‍ය කියන එක කාටද ආйти? ප්‍රඥාව නැති අයටද ප්‍රඥාවන්තයින්ටද? ඒ ප්‍රඥාවන්තයින් බිහි වෙන්නේ නැහැ මේ සමාජය තුළ. බිහි වෙන්නේ නැති වෙන එකට මොකද වෙන්නේ? අද අපි මේ දැන් මේ සමාජය තුළ මම කිව්වේ අද සමාජය තුළ වීරිය බවට පත් වෙන්නේ කවුද? දුවන්න පුළුවන් නම්, කාරණම් ගහන්න පුළුවන් නම්, බෝලයකට ගහන්න පුළුවන් නම් නේ? බෝලයකට පිටකින් ගහනව නම්, බෝලයකට පයින් ගහනව නම් ආ වීරයා. එහෙම නැත්නම් සමාජී වීරිය තෝරන්නේ. කාරණම් ගහනවා දැන් ඔන්න ඔලිම්පික් වෙනවා දැන් ලෝකෙටම පිස්සු වැටිලා. මේ මොකද්ද මේ යන්නේ මේ? දැන් මේ ලෝක යන රටාව මේකෙන් ගැලවෙන්න බෑ. මේ ලෝක යන රටාවට යන්න දීලා තමන් උපේක්ෂාවෙන් ඉන්න ඕනේ. උපේක්ෂාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? මේකට හවුල් නොවි උපේක්ෂාවෙන් ඉදලා තමන්ගේ පාඩුවේ තමන් නුවණින් මෙනෙහි කරන ගමන යන්න ඕනේ. මේකෙන් බේරෙන්න බෑ. මේක මාර තොණ්ඩුව. මිනිසයා සසරේ හිර කරලා තියෙනවා. තොණ්ඩුවකට හවු වෙච්ච සතෙක් වගේ. ඇමක් ගිලපු මාළුවා වගේ. ඇමක් ගිලපු මාළුවාට නිදහස පේනන්න පුළුවන්ද? බෑනේ. ඒ මාළුවා වතුරේ ඔන්න ඇම ගිලලා ඉන්නවා. වතුරේ මාළුවා පීනනවා. නමුත් මාළුවා මාළුවා වතුරට අයිති නෑ. ඇයි? ගස්සල ගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කාගාවද මාළුවා? වැද්ද ගාව. මතක තියාගන්න අපි සියලු දෙනා අන්නේ විදිහටයි මායයට අහු වෙලා ඉන්නේ. මායя කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ කෙනා අධිපති ඇසට කනට නාසයට දිවට කයට මනසට. එයා ඒකෙන් ඈතර වෙන්න කාටවත් දෙන්නේ බුදුරජාණන් වහන්සේ ආ පරාජයට පත් කළා බෝධි මූලයේදී. දැන් ශාසනේ නෑ දැන් යාගේ ඇති ලෝකේ තියෙන. වර්තමානයේ කයිවාරු ගහලා මේකෙන් ඈතර වෙන්න බෑ. ගෞතම ශාසනේ නගා හිටවන්න කෑ ගහපු කෑ ගහපු සියලු දෙනා විනාශ වුණා. බුදුසසුන නගා හිටිනවා කියලා කිව්ව හෙළ උරුමේ. වෙච්ච දෙයක් නෑ. බුදුසසුන නගා හිටිනවා කිව්ව සෝමහාඳුරු. වෙච්ච දේ දන්නවා. කරන්න බෑ. අපි හොඳට අඳුන ගන්න ඕනේ මේක. අපිට මේක කරන්න තියෙන එකම විදියයි. ඒ තමයි ශ්‍රද්ධාවේ පිහිටලා සීලය ආරක්ෂා කරගෙන ධර්ම මාර්ගය දියුණු කරලා මේ දෙවියන්ට බඹුන්ට පින් දෙන්න ඕනේ. එතකොට තමයි යම්කිසි ප්‍රමාණයකට මාර්ගඵලලාභී දෙවිවරුන්ගේ සම්බන්ධයක් මිනිස් ලෝකෙත් එක්ක හැදෙනවා. එතකොට මිනිස්සුන්ට සුගතිය යන්න පාරක් කැපෙනවා නැත්තම් සුගතිය යන්න දෙන්නෙත් නැහැ. පිරියත ගොට්ටට තමයි සීමා කරන්නේ. මම මේ කියන කාරණා නුවණින් කල්පනා කළ ඔබට කවදා හරි තේරෙයි. මම මේ කියන්නේ කොයිතරම් ගැඹුරු දෙයක්ද කියලා. මම මේ කටතාවට කියනව නෙමෙයි. ඒ නිසා ඔබට තේරුම් ගන්න මම මේක කියන්නේ. මොකද ඔබ ගත කරන ලෝකෙ දිහා බැලුවාම ඔබට මේ ධර්ම මාර්ගයට එන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඊළඟට ධර්ම ඥාණය ලබා ගන්න තියෙන අවස්ථාව අඩුයි. ජීවිතය ගැන මේ සසර ගැන මේකට අධිපති කවුද? කාම ලෝකයේ අධිපති කාගයටද මේක තියෙන්නේ? මරුණට පස්සේ මොකද වෙන්නේ? මොන විදිහට ඉන්නේ? අවස්ථාව අඩුයි. අපේ වාසනාවට අපි ජීවිතේට බැඳිලා නැහැ. අපිට අවස්ථාවක් තියෙනවා ධර්මාර්ග විවේකයෙන් හුදේකලාව ඉගෙන ගන්න. ඒකෙන් තමයි අපිට මේ බුද්ධ දේශනාව ඉගෙන ගන්න ලැබුණේ. ඒ නිසා ඔබ හොඳට මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ මේ දුර්ලභ අවස්ථාවක් අපිට ලැබුණා. ආය ආයමත් අපිට මේ අවස්ථාව මේ විදිහටම ලැබෙන්නේ නැහැ. මේකෙන් ඈතර වෙනවා කියන කාරණේ හිතා ගන්නවත් බැරි එකක්. මට නම් එච්චරට මේක ඉඩකඩක් ඉඩකඩක් පේන තෙක් මානෙකවත් නැහැ. එතකොට ඒක බුද්ධ ශාසන ඉතිහාසය දිහා බැලුවාම තමයි පේන්නේ. බුද්ධ ශාසන ඉතිහාසය බැලුවාම එතකොට ඔබට හිතේ නෑ නෑ මේ 5000ක් පවතිනවනේ මේ ශාසනය කියලා. 5000ක් පවතිනවා කියලා බුද්ධ දේශනාවක නෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක නෑ ශාසනය 5000ක් පවතිනවා කියලා. බුද්ධ දේශනාවක තියෙනවා මහණෙනි මේ ශාසනය අවුරුදු 1000ක් පවතිනවා. මේ භික්ෂුණී පැවිද්ද නිසා ඒක 500ට බැස්සා කියනවා. ඊට පස්සේ ගෞතමීයට අෂ්ට ගරුධර්ම පනවල වේල බැඳ වගේ ඒක ප්‍රතිසංස්කරණය කළා කියනවා. එහෙමනම් මේක මේ අවුරු බුදුරජාන් වහන්සේගේ ශාසනයේ භික්ෂුණීන්ගේ පැවැත්ම තිබුණේ අවුරුදු 500ක් වගේ කාලයක්. භික්ෂු සංඝයාගේ අරහත් පරපුර අවුරුදු 1000ක් වගේ තිබුණේ. ඊට පස්සේ අරහත් පරපුර නැතෝ ගියා. ඊට පස්සේ ආවේ බුදු බව පැතිල්ල. ඒකට කියන්නේ මොකද්ද? මහායානෙ. බුදුව පැතිලට මොකද්ද කියන්නේ? ඊට පස්සේ මහායානෙ ආවේ. අවිල්ලා ඔක්කොම බුදුව පතන්න ගත්ත තරගෙට බුදු වෙන්න කල්පනා. මාර්යා හොඳට උදව් කළා ඒකට. ඇයි මේ සසරෙන් එතෙර වෙන්න නෙමෙයි යන්නේ? සසරේ ගමන් කරන්න. ඉතින් මේකට කරුණු කාරණා හදාගෙන මහායානේ මහා දරුණ විදියට ගෙනිච්චා. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පැවට පස්සේ ඊට පස්සේ මේ ධර්ම මාර්ගයේ මේ සෝවාන් වෙන්න සකදාගාමි වෙන්න මේ මාර්ගඵල ලබන්න මහන්සියන ඔක්කොටම ගරහන්න ගත්තා. පැවිදි සමාජයේ විසින්ම ගරහන්න ගත්ත නුඹලා හරි ආත්මාර්ථකාමී. නුඹලා මේ ඉක්මනට සංසාරෙන් එතර වෙන්න යන කිසි වගක් නැතුව මිනිසුන්ට අනුකම්පා නැතුව අපි එහෙම නෙමෙයි. අපි මිනිසුන්ගේ අනුකම්පාවෙන් අපි මේ සසරේ ඕන දුකක් විඳින්න ලේසියි අපි. ඒතර මිනිසුන්ට බැලු බැලමට පෙවුනේ මොකද්ද? අර බුදුබව පැතිල්ල හරියි කියලා. ධර්මීය විකෘති වුණා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේකේ ගිහිල්ලා ඉන්දියාවේ බුදුරජාන් වහන්සේ තහනම් කරලා තිබ්බේ බුද්ධ දේශනා සංස්කෘත භාෂාවට හරවන්න එපා කියලා. පැවිද්ද මොකද කළේ? මේක හැරෙව්වා සංස්කෘත භාෂාවට. ඒක සිංහලට හැරෙවුවා වගේ එකක් නෙමෙයි. සිංහලට හැරෙවුවට පස්සේ ඒක පූජනීය වෙනවා මිසක් ඒක විනාශ වෙන්නේ නැහැ. සංස්කෘතයට හරවන කියන්නේ විනාශ වෙන එකක්. බුදුරජාණන් වහන්සේ තහනම් කළා ඒක. උන්වහන්සේ දේශනා කළ අනුජානාමි භික්කවේ සකාය නිරුත්තිය ධම්මං පරියාපුනිතුම්. මහණෙනි, Taman ගීම භාෂාවෙන් ධර්මයේ ඉගෙන ගන්න අනුමත කරමි. එතකොට එහෙනම් සිංහලෙන් ධර්මය ඉගෙන ගන්න අපිට කැපයි. බැරි තහනම් කළා කවදාවත් හරවන්න එපා කිව්වා මේක සංස්කෘත වලට. ඇයි හේතුව? සංස්කෘතෙන් තිබුණා දහම් කොටාසයක්. මොකක්ද ඒකට කියන්නේ? වේදය. අහලා තියෙනව නේද? වේදය කියලා තිබුණ බමුණන්ගේ ධර්ම කොටාසයක්. ඒක තිබුණේ මොන භාෂාවෙන්ද? සංස්කෘත භාෂාවෙන්. මේක තිබුණේ pāli භාෂාවෙන්. ඒ නිසා බමුණු කල්පනා කළා අපේ භාෂාව තමයි උසස්. අනේ අපිට ඕනේ පාලියෙන් ඕන එකක් කියාගත්තා කියලා. බමුණු එච්චර ඒකට දරුණු වුණේ නැහැ. මේක සංස්කෘතයට හැරෙව්වා. හරවපු ගමන් දැන් බමුණන්ට වේදයට සමකොට තව එකක් තියෙනවා. වේදයේ තියෙනවා මේ පැත්තෙන් මේ පැත්තෙන් තියෙනවා සංස්කෘතයට හරවපු ත්‍රිපිටකේ. ඊට පස්සේ බමුණු මොකද වුනේ? වේද කියෝක ඉන්න බමුණු අරක කියවන්න ගත්තා. කියවන්න අරගෙන දැන් බමුණු ඉන්නවනේ එක එක මතවල ඒ මතවලට අදාළ නැති දේශනා තියෙනනේ මේ ඒ මත ජීවිත අවබෝධයට හේතු වෙන්නේ නැහැ කියලා. එතකොට බමුණන්ට කේන්ති ගිහිල්ලා බමුණ මොකද කියලා අරකට විරුද්ධව වාද කරන්න පටන් ගත්තා. සංස්කෘතියෙන් ත්‍රිපිටකය ඉගෙන ගත්ත භික්ෂුන් වහන්සේලා බමුණුත් එක්ක වාදයට පැටළුණා. මම ඉන්දියාවේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච ඇටි කියන්නේ. වාදයට පැටළුණා. පටලුණාට පස්සේ දැන් ධර්මය ඉගෙන ගන්නේ අවබෝධ කරන්න නෙවෙයි. මොකටද ඉගෙන ගන්නේ? වාද කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි වාද පිණිස ධර්මය ඉගෙන ගන්න එපා. වාද පිණිස ධර්ම ඉගෙන ගත්තොත් ඒක සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ. සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවොත් ඒ ඇල්ලු පුද්ගලයා මේ සර්පයා නිසා විනාශ වෙනවා. වාද පිණිස ඉගෙන ගත්තා. ඔන්න වාදී වාද ගියා. මේ වාදිවාද ලංකාවේ වාදිවාද වගේ නෙවෙයි. ලංකාවේ තියෙනනේ වාද පානදුර වාදේ, ගම්පොළ වාදේ කියලා. මේවා සාමාන්‍ය සාමකාමී. මේ වාද මේ මේ එහෙ වාද එහෙම නෙමෙයි. වාදයෙන් පෙරදුනාද පෙරදිච්ච ඔක්කොම මරනවා. දිනපුවයට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. ඉතින් සමහර අවස්ථාවලදී හාමුදුරුවෝ පෙරදිනවා. පෙරදිනම රාජ්‍යරුවන්ගේ රාජ්‍යරුවන්ගෙන් බමුණු අහනවා දැන් දැන් දිනපුවයගෙන් අහනවා මොකක්ද දැන් කරන්න ඕනේ? මහරජතුමනි මේ ඔක්කොම බෙල්ල කපන්න කියනවා. පිටි ගහලමයි හාමුදුරුවෝ මැරුණේ ඉන්දියාවේ. මම හොඳට ඉන්දියාවේ ඉතිහාසය ඉගෙන ගත්ත කෙනෙක්. මම ඉන්දියාවේ වැඩි කලක් ඉන්න කෙනෙක්. එතකොට මේ අතුරුදහන් උනේ මර ළමයි භික්ෂුන් වහන්සේලා. ඒකට උමනා විදිහට වාද විවාද හටගත්තා. ඊට පස්සේ මොකද උනේ? වාද විවාද ඊට පස්සේ මේ ධර්ම මාර්ගය තුල මිනිස්සුන් එකපාරට দমনය කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ කල්පනා කළා ප්‍රාතිහාර්ය පාණ්ඩ තියෙනවා නම් හොඳයිනේ. ඔන්න යන්තර මන්තර ඕවා පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න පුද පූජාවල් ඒවට කියනවා තන්ත්‍ර යානේ, වජ්‍ර යානේ, මන්ත්‍ර යානේ කිය කී අර මහායානේ විවිධ යාන වලට කැඩුනා. අන්තිමේදී මොකද උනේ සමහරු මහා විඥාකාරයෝ පැවිද්දෝ. මහා මන්ත්‍ර බාස්ලා. ඊට පස්සේ සමහර ඒ කාල වෙනකොට ඔන්න දැන් සමහර පැවිද්ද ඉඳලා තියෙන්නේ දැන් මන්ත්‍ර කළා එයාට ආවතේව කරන්න දැන් ඉන්නවා කාන්තාව 100 200 ඉන්නවා අන්තපුර පැවිද්දු ඊට පස්සේ ඔන්න ආය වාදිවද හට ගන්නවා මුළු මොණින්ම සම්පූර්ණයෙන්ම නිකන් දේව කෝපි වගේ ඇවිල්ලා සම්පූර්ණ බමුණු පැත්තට බලේ ගියා පෙති ගහලා ගහලා ගහලා ඔක්කොම මැරුවා. ගිනි තියලා පෙති ගහලා. ඒක වෙනකොටම මාර බලවේග විසින් තව ආගමක් ඉපැද්දෙව්වා. ඒක ඔබ දන්නවා. මම ඒකේ නම කියන්නේ. ඒ ආගම විසින් ආක්‍රමණය කරගෙන ආව ඉන්දියාවට. මාර බලවේගي සම්පූර්ණයෙන් උදව් කළා. ඊට පස්සේ මොකදුනේ? සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාම මාත්‍රිකවත් නොතිබීම නමවත් සටහන් නොවි අතුරුදහන් වෙලා ගියා. එහෙමනම් ඔබ ඔබ ඉන්නේ මේ ලිඳක ඉන්න ගෙම්බෙක් වගේ ඉඳලා මේක දකින්න බෑ. ලිඳෙන් ගොඩ ඉන්න ඕනේ. නැත්තම් මම මේක කියන්නේ සමහර අම්මලා මට කිය අනේ ස්වාමීන් වහන්සේ අපි හැමදාම කැමති බෞද්ධ පෞලික උපදින්න කී කියනවනේ. මේ ලිඳේ ඉඳලා මේ කියන්නේ. ලිඳේ ඉන්න එක්කෙනාට මේක පේන්නේ නැහැ. ලිඳෙන් ගොඩ එන්න ඕනේ. කිසි ඉඩක් නැහැ. ආය ආයමත් බෞද්ධ ඉන්දියාවේ බුදුදහමට දැන් දැන්ට ඔය ඉතින් පිට අර අම්බෙඩ්කාර් තුමා ඇති කරපු අවුරුදු 50ක වගේ අලුත් ඉතිහාසයක් තියෙනවා. ඒක කොච්චර දුර ඇයිද කියලා මට කියන්න තේරෙන්නේ ඒකයි. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ එච්චර ගෞතම බුද්ධ ශාසනයට එච්චරම ආයුෂ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දැන් දැන් මේ බුද්ධ ශාසනය පවතින්නේ සම්බුදු බලය නිසා මිසක් වෙන බලයන් නිසා නෙවෙයි. මොකක්ද මේ සම්බුදු බලය? සීමා බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. ඊළඟට ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. දන්ත ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ලලාට ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ත්‍රිපිටකෙත් මේ බලය නිසා දැන් මේ peerලා තියෙන්නේ. මේ මිනිස්සු ඇති කරපු බලයන් නිසා නන් නෙවෙයි. බුදු බලය නිසා peerලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු කට්ටියක් එකතු කරලා කරගන්න හැදුවොත් ඒක කඩාකප්පල් වෙනවා. මේක කරනවා නම් ශ්‍රද්ධාවෙන්ම තමන්ගේ පාඩුවේ මේ බුද්ධ වචනේම සත්‍ය වූ බුද්ධ වචනේම කියාගෙන යන්න ඕනේ. නැත්තම් මේක දුර යන්න බෑ. මොකද මාර බලවේග බලවත්, මේ මාර බලවේග අසුර බලවේග බලවත් ලෝකයේ සීලු දිනා විවිධ නම් වලින් එයාව අදහනවා. ලෝකේ ලෝක ජනගහණයෙන් 90ක් විතර අදහන්නේ මාර්යාව. එක එක නම් වලින් තියාගේ සම්පූර්ණ උදව් තියෙන මේගොල්ලන්ට. ලංකාවේ බෞද්ධ ජනතාව බොහොම පොඩි ප්‍රමාණයක් ඉන්නේ 10 15ක් ඉන්නේ ලෝක ජනගහණයෙන්. ඉතින් ඒ නිසා මේ බොහොම පොඩ්ඩයි. ඒ බෞද්ධයන්ගෙනුත් මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ නැති බෞද්ධය කොච්චර ඉන්නවද? පින්පව් විශ්වාස කරන්නේ නැති බෞද්ධය කොච්චර ඉන්නවද? බුදු කෙනෙක් සිහි කරලා අතෝස්සල වඳින්නේ නැති බෞද්ධය කොච්චර ඉන්නවද? චතුරාර්ය සත්‍ය කියන වචනේ අහපු නැති බෞද්ධය කොච්චර ඉන්නවද? බුදුබව පතන් ලෑස්ති වෙච්ච බෞද්ධය කොච්චර ඉන්නවද? දැන් අපි ගත්තොත් තායිවානේ, ජපානේ, කොරියාවේ ඊළඟට මේ රටවල ඔක්කොම ඉන්න බෞද්ධයෝ මොකද්ද කරන්නේ බලාපොරොත්තු වෙන්නේ? බුදු වෙන්නනේ. ඉතින් කවදා කරන්නේ වෙන දේවල්ද ඔය? මොන බොරුද? ඇයි එතකොට මේ මේ සත්‍ය වූ නොවන අසත්‍ය දෙයකට පැටළුනේ ධර්මයේ නාමෙන් අසත්‍ය ගියපු නිසා. ඒ නිසා පින්වත්නි මේ ලෝකයේ එකම අවස්ථාවක් තියෙන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවට ධර්මයේ දැකලා විතරයි. දැන් මේ පතන විදිහට සිද්ධ වෙනවා නම් ඔබට මතකද මම මේ මුලින්ම මේ වැඩසටහන පටන් ගත්තේ බුදුවරුන්ගේ දුර්ලභකම දුර්ලභකම කතා කරලා මං කිව්වා බුදුවරු පහළ වීම දුර්ලභයි කල්ප 91කටම පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා හත් නමයි එහෙනම් මේ පතන විදිහට පහළ වෙන්න එපාය පහළ වෙන්නේ ආයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 ඊට පස්සේ මේ මහා භද්‍ර කල්ප ඉවර වෙනවා ඊට පස්සේ ආයේ කල්ප කීයක් බුදවරු නැද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. මං හිතන ඊට පස්සේ සමහරට කල්ප 60ක් 70 බුද්ධ ශූන්‍යයි. බුදුරු නැහැ. මෙහි බෝසත් මේ පාරමී පුරන්න ඕනේ කිය කි බුදුව පතන. මේ මේ මේ බුදු බුද්ධ학ම කියලා හිතේ. බුදුරජාන් වහන්සේම දේශනා කළේ නැහැ. බුදු දේශනා ඕනතරම් කියවන්න පුළුවන්. දැන් තියෙනනේ පරිවර්තන ඕනතරම්. ඒ නිසා පින්වත්නි මේකේ තේරුම් ගන්න මේකේ තියෙන බැරෑරුම්කම. මේකේ බැරෑරුම්කම තේරුම් ගන්න ධර්මයේ අහන්න ඕන විලාසිතාවට නෙමෙයි ධර්මයේ කියවන්න ඕනේ විලාසිතාවට නෙමෙයි මේක මිනිස්යන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කර ගැනීම පිණිසම කළ යුතු දෙයක්. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන ඔබ ඉක්මනින් ඉක්මනින් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගොවියෙක් කුඹරක් හාන්න කල්පනා කරද්දී ඔන්න වැස්සා. වැහපු වෙලාවේ ආයේ කුඹුර හා ගන්න ඕනේ නේද? වතුර බහලා යන්න කලින්. වතුර බහලා යන්න කලින් ඒ වක්කඩ බැඳගෙන කුඹුර හා ගන්න ඕනේ. ඊට ඒ ඊට පස්සේ හොඳට ඉක්මනට කුඹුර හාලා ඉවර වුණාන් පස්සේ මොකද කරන්න ඕනේ? ඉක්මනට පෝරු ගන්න ඕනේ. පෝරු ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ලියදි හදලා පෝරු ගාලා ඉක්මනින්ම බීහි යන්න ඕනේ. පළවෙනි කොට ඉවරයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන ඒ ධර්මයේ කතා කරන පරිසරය පොඩ්ඩක් හරි ඇති වුණාද? එවෙලේ නුවණ තියෙන එක්කෙනා ඉක්මනට සීනුවන උපදව ගන්න ඕනේ. මේකේ තියෙන අනතුර මේ සසරේ ගමනේ තියෙන භයානකකම ගැන අවබෝධ කරගන්න ඕනේ. ආය ආය උපදින්න හිත පිහිටුවා ගැනීම අන්තිම අනතුරුදායකයි. ඉතින් මේ භයානකකම අවබෝධ කරගෙන ඔබට තියෙන්නේ මේ සත්‍යාව උපතක් කරලා ගෙනියන්නේ කර්මයනේ. දැන් සත්‍ය උපතක් කරා ගෙන යන්නේ කර්මයයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කර්මයේ මිනිස්යන්ගේ ජීවිතය තුළ තියෙන්නේ මේ කරත් වගේ කියනවා. දැන් කරත්ති රෝද ටික ගුණා ගැට ගහනනම් රෝද කැරකෙනවනම් කරත් අපූර්වට යන්න පුළුවන්. හැබැයි රෝද කැරකෙන්නේ ඒ රෝදි ගැලවෙන්නේ නැති වෙන්න ගහලා තියෙන කඩෑනියක්. ඒ කඩෑනේ තියෙනකන් විතරයි. කඩේණී අයින් කළා නම් කරත්ති ගමන ඉවරයි. ක්‍රෝධ ගැලවිලා විසිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාණෙනි මේ මනුස්සයාගේ කර්මය චේතනා පහල කළ කරනදී මෙයා ඉතිරි වෙන්න නොදී මෙයාව හිර කරනවා කියන එකෙන්ම. අර රෝදි ගැලවෙන්නේ නැති වෙන්න කඩානිය ගහලා තිනවා වගේ සත්‍ය චේතනා පහල කර කරන දෙයින් මෙයා හිර වෙනවා කියනවා සසරට. ඉතින් ඒ බඳු ස්වභාවයකට නම් අපි එක එක්කෙනාපත් වෙලා තියෙන්නේ. අපි මොනතරම් නුවණක් මොනතරම් ඥානයක් මොනතරම් අපි ජීවිතය ගැන කල්පනා කිරිල්ලක් කරන්න ඕනේද මේ සෙල්ලම් ගමන නෙමෙයි අපි මේ යන්නේ ඉතින් මේක තේරුම් අරගෙන ඔබ ඉක්මනින්ම ඉක්මනින් කරගන්න අර කියාපු කාරණා මොනවද බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන්ම සරණ යන්න ඕනේ ධර්මය අවබෝධයෙන්ම සරණ යන්න ඕනේ. ශ්‍රාවක සංඝයා අවබෝධයෙන්ම සරණ යන්න ඕනේ. අවබෝධයෙන්ම සීලය ඔව් රකින්න ඕනේ. ඒ කියන්නේ සිල්පද තියෙන එකට සිල්පදයක් ගත්තාම අපිට රකින්න ලේසියි. සිල්පදේ නැතුව රකගන්න අමාරුයි. ඒ නිසා මේ අවබෝධයෙන්ම සීලය ආරක්ෂා කරගන්න ඕනේ. ඊළඟට බුද්ධානුස්සතිය නිතර නිතර වඩන්න ඕනේ. ධම්මානුස්සතිය නිතර නිතර වඩන්න ඕනේ. සංඝානුස්සතිය වඩන්න ඕනේ. ඔව් සීලානුස්සතිය වඩන්න ඕනේ. ඡාගානුස්සතිය වඩන්න ඕනේ. දේවතානුස්සතිය වඩන්න ඕනේ. ඊළඟට මේ ධර්මාර්ගයේ මේ ප්‍රගුණ කර ගැනීම පිණිස අනිත්‍ය වශයෙන් හොඳට මෙනෙහි කරන්න ඕනේ මොනවද? ආභ්‍යන්තර ආයතන 6. මොනවද අභ්‍යන්තර ආයතන 6? ඇස, කන, නාසය, දිව, ශරීරේ, මනස. බාහිර ආයතන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. මොනවද රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. විඥානයත් මෙනෙහි කරන්න ඕනේ අනිත්‍ය වශයෙන්. මොන විඥානේද? ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය. මෙනෙහි කරන්න ඕනේ. එතකොට ස්පර්ශයත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. විඳීම් ඊළඟට හඳුනාගෙන ඉල්ල මේවා අනිත්‍ය වශයෙන් නෝනින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එයාට මේ කාරණාවල් පහදලා ගන්න තේරුම් බේරුම් කරගන්න එයාට පුළුවන්කම ඇති ඊට අමතරව ඔබ කරන්න අර ත්‍යාග සම්පත් ආදී පුරුදු කරන එකට දන් දීම පුරුදු කරන්න ඕනේ. දානේ පුරුදු නොකළොත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ දිවී ලෝකෙ ගියත් එයාට තැනක් නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට සුමනා කියලා බිසවක් දාන දුන්නා. දීලකුව ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක දෙන්නෙක් ඉන්නවා. සද්ධාවෙන් සමානයි. සීලේනු සමානයි. සද්ධාවෙනු සමානයි. සීලෙනු සමානයි. එක්කෙනෙක් දන් දෙනවා එක්කෙනෙක් දෙන්නේ මේ අය මැරිලා දෙවියන් අතර උපන්නාම වෙනසක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළ සුමනා වෙනසක් තියෙනවා. කිව්වා අර දීපු නැති එක්කෙනාගේ දීපු නැති එක්කෙනාට වඩා අර දීපු එක්කෙනා දිව්‍ය වූ සැපයෙන් වැඩි කිව්වා. දිව්‍ය අධිපති භාවයෙන් වැඩි කිව්වා. දිව්‍ය වූ ඉසුරුවෙන් ඉසුරුමත් බවින් වැඩි කිව්වා. උදලා දීපු එක්කෙනාට දිව්‍ය ලෝකෙදිත් වෙනසක් තියෙනවා. ඊට පස්සේ ස්වාමීනි එහෙනම් ඒගොල්ලෝ මනුස්ස ලෝකේ ආවට පස්සේ මිනිසුන් අතර වෙනසක් නැද්ද? තියෙනවා කිව්වා. දීපු එක්කෙනා මිනිස්සු අතර ආවට පස්සේ මිනිස්සුන් අතර හොඳට ඔව් ආහාර පාන ඉඩකඩම් දීපල සැප තියෙන මිනිසෙක් කියනවා. ඊට පස්සේ ඇහුවා හරි. ස්වාමීනි එතකොට මේ මනුස්ස ලෝකෙට නම් මේ දෙන්න ආවට පස්සේ වෙනසක් තියෙනවා. මේ දෙන්න මහණ වුණොත් වෙනසක් තියෙනවද කියලා දීපු නොදීපු එකේ තියෙනවා කිව්වා. මහණුණාට පස්සේ දීපු එක්කිනාට කිව්වා ලැබෙන්නේ. චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස ලැබෙන්නේ දීපු එක්කෙනාට කිව්වා. දීපු නැති එක්කෙනාට නෑ කිව්වා. එහෙනම් මහාන වුණත් ඒ දීපු නොදීපු එක බලපානවා. එතකොට සුමනා බිසව කියනවා ස්වාමීනි අලමේව දාන දානානි ධාතු ස්වාමීනි දාන දානේ දෙන එකමයි හොඳ. අලමේව පුඤ්ඤානිකාතු පින් කරන එකමයි හොඳ. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවිලෝ ඉන්න දෙවියන්ට උපකාර වෙන්නේ පින මනුස්ස භූතස්ස උපකාරානි පුඤ්ඤානි මනුස්ස ලෝකෙට උපකාරී වෙන්නේ පින පබ්බජිතස්ස උපකාරානි පුඤ්ඤානි පැවිදි ඇත්තන්ට උපකාර වෙන්නේ පින බුදුරජාණන් වහන්සේ එහෙමම අනුමත කළා එහෙමම අනුමත කළා ඒක හරියටම හරි කිව්වා හරියටම හරි කිව්වා දැන් සමහරු හිටියා බුද්ධ කාලේ හිටියා සමහරු පිනට බය වෙලා අනේ පින් කරන්න බෑ සසර දික් වෙනවා එහෙම ඉන්නවනේ සමහරුනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මා භික්කවේ පුඤ්ඤානම් භායිත හාහා මහණෙනි පිනට විතරක් බය වෙන්න එපා කිව්වා. සුකස්සීතම් භික්කවේ අදිවචනං අදිදම් පුඤ්ඤං මහණෙනි මේ පිනේ කියලා කියන්නේ සැපයට කියන නම. එතනදී දේශනා කළා මහණෙනි මේ පින් අතර දැන් සමහර දැන් අපි ගත්තොත් පැවිදි කෙනෙකුට දානයක් දෙනවා කියලා මේ සිව්පසෙන් දෙන්න එච්චර අවස්ථාවක් නැහැ මොකද උන්වහන්සේත් අනුන්ගෙන් යැපෙන්නේ. ක්‍රියාට අවස්ථාවක් තියෙනවා. මෙත්සිත වඩන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මෛත්‍රී චිත්තේ වඩනවා නම් එයාට හැම මොහොතෙම පිං රැස් වෙනවා කිව්වා. ඒතර බලන්න මේ මනුස්ස ජීවිතය අපි ගත කරන කාලේ හොඳට අපි සැලසුම් සහගත වුණොත් අපිට මේ අවුරුදු ගත කරන ජීවිතයේ අවුරුදු දෙක තුනක් හරි අපිට තියෙනවා නම් අපිට හොඳට සැලසුම් කරගත්තොත් හොඳට පින්ටස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. සුගති උපදින ආකාරයට දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ ගෞතම සාසනේ ආරි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කමක් ඒ විදිහට මේක හරි ගස්සගෙන යන්න ඕනේ. මේකේ අනතුරු දකිමින් මම දැකලා තියෙන හැටියට බොහෝ දෙනෙක් මේ මනුස්ස ලෝකේ නැවත නැවත ඉපදීමේ අනුතරක් තියෙන බව 100ට එක්කෙනෙක්වත් දකින්නේ නැහැ. 99%ක්ම දකින්නේ මේකේ අනුතරක් නැහැ කියලා. මට හිතාගන්න බෑ මෙච්චර අවිද්‍යාවක් අපිට තියනවාද කියලා. ඒකෙන් නැවත නැවත ඉපදින එකේ දකින්නේ සැපයක්මයි. අනුතරක් තියනවා කියලා දකින්නේ මේකේ අනිත් එක තමයි අපිට හැමතිස්සෙම බෞද්ධ පවුලක උපදින්න හම්බ වෙනවා නම් ඒත් කමක් නැහැ කියන්න පුළුවන්. නමුත් මේ එහෙමත් නැහැනේ. අපි දන්නේ නැහැ කොහේ කොහේ කියලා උපදීද කියලා. සමහරට බෞද්ධ වුණත් වැඩක් නැහැනේ සමහර පෞල් දිහා බැලුවම නේ. පිනක් දහමක් මොකක්වත් නැහැ. ඒගොල්ලන්ගේ අර හතර මායින් ඇවිත් දෝනෝ. එච්චරයි තියෙන්නේ. මොකක්වත්ම නැහැ. එහෙම නැත්තම් දේවාල ගාන කියලා වරන්නේ නැහැ. එහෙම නැත්තම් මේ නැකත් කේන්දර බල බල දුවනවා මිසක් මේ ධර්ම මාර්ගයේ දිවිල්ලක් නැහැ නේ. මේ නිසා අපිට මේ කියන්න බෑ අපිට අනාගතය ගැන වර්තමානය ගැන කියනවා නම් වර්තමානයේ තමයි එකම අවස්ථාව. ඉතින් මේ අවස්ථාව ඔබ විහිං සකස් කර කර සකස් කර කර යන්න ඕනේ. මම හිතනවා අද ඔබට ප්‍රමාණවත් දහම් කරුණු ටික අහන්න ලැබුණා. ඉතින් ඒ නිසා අපි දැන් චුට්ටක් වෙලා භාවනා කරමු. සාදු